අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ ධර්ම දේශනා වාරයටයි පැමිණිලා තියෙන්නේ. නිසීලම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 නිමිත්තං චේව මනසිකරෙය්‍ය ඨානං තං චිත්තං න සම්මා සමාජීයේත ආසවානං khයායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ස්වාමීන් වහන්සේ මෑණියනි අපි අද හතරවෙනි වතාවටත් මේ කොටසක් ඉස්සරහින් තියාගත්තේ උද්ෘතියක් ඉස්සරහින් තියාගත්තේ මාතෘකාවක් ඉස්සරහින් තියාගත්තේ අපේ මේ ආදිචිත්ත සූත්‍රය කියලා අපි නම් කරගත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී මේ අංගුත්තර නිකාය තික නිපාති සඳහන් සූත්‍රයක් සර්වචනාංශයේ මේ අපි වාගේ සැදී පැහැදී සිට පූර්ණ කාලීනව භාවනා කරන යෝගාවචරයෙක් නම් කරන ආදිචිත්ත මනුයුත්තෝ බික්කෝ කියලා. හිත භාවනාවටම අනුයුක්ත කරගෙන භාවනාවටම ගොනු කරගෙන යොමු කරගෙන සැදී පැහැදී සිටගෙන භාවනා කරන කෙනා කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං සමාධි නිමිත්තං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං කියලා මනසිකාරයේ පැවැතිය යුතු නිමිති තුනක් තියෙන බව සඳහන් කරලා මේ තුන නම් කරනවා සමාධි නිමිත්ත, පග්ඝා නිමිත්ත, උපේක්ඛා නිමිත්ත කියලා. ඊට පස්සේ දරුවචන් වහන්සේ විදිහට තුනම සමසම වෙන විදිහට නැත්නම් එකලස් වෙන විදිහට භාවනා කරේ නැත්නම් ඒ භාවනා බකල් වෙන බවත් නూరుට කැපෙන බවත් හේතු ගැනීම සඳහා මතක් කරනවා යම් කිසි කෙනෙක් තමන්ට හම්බෙච්ච ගුරුවරයාගේ හැටියට තමන්ගේ චරිත ලක්ෂණ හැටියට අනිකුත් පරිසර සාධකවල හැටියට සමාධියම ඉස්සරහින් තියාන සමාධියව ඒකාන්ත වශයෙන් තියාගෙන බණ භාවනා කරොත් එයාට බොහෝ විට නිදිමතින් කරදර වෙනවා උද්ද තීන මිද්දෙන් කරදර වෙන්න ඉඩ තියෙනවා තව කෙනෙක් හිතා ගන්න පුළුවන් ඒකේ අනිත් පැත්ත නිතරම අධික වෙහෙසෙන් නැත්නම් විරිය ඉස්සරහින් තියාගෙන අපිට ඉද්ධිපාද හතරක් තියෙනවනේ චිත්ත irdipaද, විරිය irdipaද, මීමන්සා irdipaද, සද්ධා ඡන්ද irdipaද කියලා. ඒ irdipaද හතරෙන් යම් කෙනෙක් චිත්ත irdipaද ඉස්සර කරගත්තා නම් එයාට කියන්නේ සමාධි නිමිත්ත මනසිකරණය කරන යෝගාවචරය කියලා. ඒකට විරිය irdipaද ඉදිරිපත් කරගත්තොත් එයා පග්ඝහ නිමිත්තට බොහොම කැමැති දැඩි වෘතවලට මහාන්සි වෙලා භාවනා කරන නිටතරම අතන අර මෙනෙහි කරමින් ආදි වශයෙන් දැඩි කොට අල්ලා ගන්න ක්‍රමයකට යනවනම් එයාට උද්දච්ච කුක්කුච්චේ කියන හිත විසිරී යාම වික්ෂිප්ත වෙන නන්නත්තර වෙන ගතිය ඉන්න පුළුවන්. ඊට පස්සේ අදා අපි ඉස්සරහට ගන්න හදන්නේ යම් කිසි කෙනෙක් මේ දෙකම අතහැරලා උපේක්ඛා නිමිත්තක්. උපේක්ඛා නිමිත්තම මෙනෙහි කරගෙන හිටියොත් නැත්නම් ඒකට ප්‍රමුඛතාවය දීලා කටයුතු කෙරුවොත් ඒත් කියනවා තානන්තං චිත්තං න සම්මා සමාධියේත ආසවණං khයාන. ආශ්‍රයක්ෂය කර පිනිස ආශ්‍රයක්ෂය කිරීම පිනිස මනා සමාධියකට උපේක්ෂා යොමු කරන්නේත් නැහැ කියලා. මේකට ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු අංශයක්. ඒ මොකද අපි ඉස්සෙල්ලා දන්නවා සමාධිය වැඩි වුණොත් අපේ සාමාන්‍ය කොටේ වචන කියන ඉඳගෙන ඉන්න පැත්තට වැඩි වුණොත් එහෙම නැත්නම් අතක් පිට අතක් තියාන භාවනා කරන පැත්තට වැඩි වුණොත් නිදිමතට වැඩි වෙනවා. එහෙම නැත්නම් ගොඩක් වැඩ කරමින් නැත්නම් අනවශ්‍ය විදිහට කය වේග කරගෙන එදිනදා වැඩත් පටලවාගෙන ඔළුවත් අවුල් කරගෙන භාවනා කරන්න යන කෙනාට උද්දච්ච කුක්කුච්චේ වැඩි වෙනවා. නිදිමත ඉන්නේ නැහැ. අනිත් පැත්ත වැඩි වෙනවා. නමුත් එතකොට ඕන කෙනෙක් හිතනවා මේ උපේක්ෂාව ඊට වැඩිය හොඳයි. මේ උපේක්ෂා නිමිත්ත නිතරම මානසික මෙනෙහි කරගෙන ඉන්නවනම් බොහොම తත්‍ර මජ්ජත්තතාවය කියලා මදහත්කම තියෙන යාළුවා. මේ මදහත් බව පිටතරමයි නිතරම පතන්නේ කිසිම වෙලාවක නිදිමතක් එනම ගිය ආකාරයේ සමාධියට යන්න දෙන්නෙත් නැහැ. වීර්ය පැත්තට ගිහිල්ලා ඕනටට කලබල වෙලා හිත වික්ෂිප්ත වෙන්න දෙන්න වෙන්නෙත් නැහැ. ඒවට බයයි එක්ක ඒවට මේ වැරදි කියලා හිතන නිසා නිතරම ප්‍රාර්ථනා කරනවා කිසිම සත්‍යක් නැහැ එන කිසිම මැස්සෙක් නොවන කිසිම අඬක් නැහැ එන හොඳ විවේක තැනකට ළමන්ට භාවනා කරන්න තියෙනවනේ හොඳට භාවනා වෙයි කියලා එයා හිතාගෙන ඉතින් අර උපේක්ෂාව ඇති කරන පරිසරය ගැන නිතරම හිත කරදර ගන්නවා කරදර කරන බාහිර සද්දවල ගැන හිත කරදර කරමින් අර හොඳ උපේක්ෂාවක తත්‍ර මජ්‍යත්තතාවයක් තියෙන තරක් හොයාගෙන කාමරය කන්ඩිෂන් කරනවා තත් ඇහෙන්නේ නැති වෙන්න හදනවා කවුරුත් දොර වහන්න බැරි වෙන්න කහින් නැති වෙන්න කිවිසුම් අරින්න නැති වෙන්න ඔක්කොම හදනවා ඉතින් හදුවට පස්සේ හිතනවා ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් මොකද පරිසරේ නම් හොඳයි නමුත් මෙතෙන්දී දරුවචන් සඳහන් කරනවා එහෙම හිතක් මනා සමාධියකට යන්නේ නැහැ ආශ්‍රවක්ෂය කරේ ආශ්‍රවක් ආශ්‍රවයන් ශේකිරීම පිණිස ඉතින් ඒක නිසා මේ භාවනා ජීවිතය හම්බෙන හැම කරදරයක්ම අපට ආශ්‍රය ක්ෂේකේ පිසේ හේතු වෙනවා. කරදර නැති භාවනා කියලා කියන්නේ බකන් නිලාන ඉන්නා වගේ ඔහෙ ඉන්නවා. භාවනා දියුණු වෙන්නේ නැහැ. වෙන විදියකට කියනවා නම් අපිට ඉදිරිපත් වෙන හැම කරදරයක් කියලා හිතමු. බාධාවක් කියලා හිතමු. ඒ හැම බාධාවක් මාර්ගයේම කර්ම ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ හැම බාධාවකින්ම අපි ක්‍රමශාවේදී ඉගෙනගෙන අපි භාවනාව තියුණු තියුණු කරගන්න. එහෙම නැතුව ඉඳගෙන මොනවත්ම දෙයක් කරන්නේ නැතුව හරියට මහා ලොකු පිට්ටනියක කාර් එකක් පදින්න පුරුදු වුණාට යාට කවදාකවත් වාහනයක් අරගෙන මිනිස්සු ඉන්න පාරක වාහන තියෙන පාරක යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පිටණේක පුරුදු වුණාට පිටණේ ඒ අභ්‍යාසය ලැබෙන්නේ නැහැ. එයා වාහනේ පුරුදු වෙලා තිනවා. නමුත් කවුරු හරි එනකොට වාහනේ පැත්තට ගන්න දාන්නේ නැහැ. මිනිහෙකුට හැප්පෙන්න ගියොත් නතර කරගන්න හැටි දන්නේ නැහැ. අනික් වාහනත් එක්ක වැඩ කරන දන්නේ නැහැ. එතකොට එයා හරියට පාලු ගේක නැත්නම් පාලු පිටණේක වාහන ඉගෙන ගන්න පුරුදු කෙනෙක් වගේ. ඉතින් ඒ නිසා එයාගේ වාහන රියදුරුකම තීව්‍ර වෙන්නේ ඒ අත්දැකීම සිද්ධි බහුල වෙන්නේ එයා දැනගන්න ඕනේ මේ වාහනේ පාරකට දාලා බෝක්කුවට වට ගන්න නැතුව මිනිසුන්ට හප්පන්නේ නැතුව වාහන වල හප්ප ගන්නේ නැතුව යමන්න හම්බෙච්ච වෙලාව වේගයක් ඇති කරගෙන යන්න. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් හිතනවා නම් පෙරපින කියන්නේ භාවනාවට අපිට අනුග්‍රහ ලැබෙනවා කියලා කියන්නේ කිසියම් සද්දයක් නැතුව විවේක තැනකට ලබා භාවනා කරන්න හම්බ වෙනවා කියලා එතනෙමුත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. එතනෙමුත් Tamanට අවශ්‍ය අත්දැකීම ලැබෙන්නේ නැහැ. එයාට අවශ්‍ය කරන්නා වූ ස්ථානෝචිත ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒකට කියනවා නිපක ප්‍රඥා කියලා. නිපක ප්‍රඥාව කියලා කියන්නේ එතන එතන එන මතුවෙන ප්‍රශ්න වලට උත්තර දීමේ Tamanගේ අතවාසියට හම්බෙච්ච දැනුම. ඒ දැනුම එන්නේ මතුවෙන දෙයට අවස්ථානුකූලව පිළිතුරු හොයලා දීලා වරදිනකොට දැනගන්නවා මං ගත්ත උපක්‍රමය වැරදි. ඒ නිසා මේක හරියන්නේ නැහැ. හරියනකොට දැනගන්නවා මේ උපක්‍රමය හරි. මං අනිත් දවසේ මේක කටපාඩම් කරගෙන හිතේ තියාගෙන වැඩ ගන්න ඕනේ කියලා. අත්දැකීමෙන් දේවල් වලට මුණ දීමෙන් ඇති කරගන්න ඥානෙ. ඒක නැත්තම් ඒ උපේක්ෂාවට කියන අඥාන උපේක්ෂාව කියලා. අඥාන උපේක්ෂාව බුබ්බඩ වැඩක්. කම්මැලි වැඩක්. ඒකේ හරියන්නේ අපිට මේ උපේක්ෂාව ඕන කරලා තියෙන්නේ <clears throat> රැළගෙඩි පෙරලෙන වතුරක නැව පෙරලා ගන්න තියෙන එකයි. රැළගෙඩි පෙරලෙන්නේ නැති නිකන් නිකන් බොහොම තාන්තර මෝදක නැව පෙරලන්න නැතුව ඉන්නවා කියන එකේ දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මෙතන බුදුරජාණන්සේගේ තියෙන සෙල්ලක්කාර ගතිය බුදුරජාණන්සේ තියෙන සූද්ධ වශයෙන් කියන විපස්සනාව කියලා දෙන්න හදාගන්න. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ අපි ඔය සාමාන්‍ය ප්‍රසිද්ධ ගාතාවක් තමයි ඔය විසුද්ධි මාර්ගය ලියනද බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ ඉශරෙන් තියාගත්තේ සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බිකු සෝයිමං විජටේ ජටං ඉතින් එතනදී ඒ ගාථා විස්තර කරන්න සරුවච්චන් වහන්සේ ප්‍රඥාව තුම්පලක සඳහන් කරනවා ප්‍රඥා જાති තුනක් සඳහන් කරනවා එකක් තමයි සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ පිං ඇති මිනිහෙක් ප්‍රඥාව ඇති මිනිහෙක් මේ ලෝකෙ ඉපදිලා උප්පති ප්‍රඥාව කියලා එකක් තියෙනවානේ. උපදිනකොටම බුබ්බඩ නැහැ, උපදිනකොටම බම්මන නැහැ, උපදිනකොට අංග විකල නැහැ. උපදිනකොටම එයාට සාමාන්‍ය ප්‍රකෘති වර්ධනයක්, සෞඛ්‍ය සම්පන්නත්මක් ඇති වෙනකොට ඒකෙත් තේරෙන්නේ එයා ගෙනාවු පිනක් තියෙනවා. ඒකට කියනවා ඇත්තටම මේධාවි කියලා. මේධාවි කියන්නේ උප්පත්ති පඬිතයා. උපතින්ම පිං ඇති කෙනා. ඒකේ එක ප්‍රඥාවක්. ඒකට කියනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටියා වූ ප්‍රඥාවන්ත පුද්ගලයා. චිත්තං පඤ්ඤංච භාවයන් ඊට පස්සේ උප්පත්ති ප්‍රඥාව යාටමදි යා මේ ඉදින්දා ජීවිතේ වැඩ කරනකොට ගොවිතම් බතක් කරගන්න ව්‍යාපාරයක් කරන්න ඉස්ත්‍රියාවක් නම් මේ ගෙදර සුරේ සුමේ කටයුතු ටික කරගන්න ව්‍යාපාර කරගන්න එයා ශිල්පයක් ඉගෙන ගන්න. භාවනාවේදීත් චිත් සමාධි භාවනා ප්‍රඥා භාවනා වඩනවා. එහෙම කරනකොට එයා දන්න උප්පත්ති ප්‍රඥාව වැඩේට මූලික සුදුසුකම් තිබ්බට මේක දිනු පවුණු කරන්න ඕනේ. නැත්තම් මේක එහෙම හේ බානවා. මලකඩ කනවා. ඒව කච්චල් බැඳෙනවා. ඒ නිසා මේ ප්‍රඥාවේ වැඩගන්න එයා ශිල්පයක් මේ තමන්ගේ වයසත් එක්ක පරිසරයට අනුව තමන්ගේ ආපු પરම්පරා වික්‍රමයේ හැටියට රජුරෝණන් රජපෞලකණන් ඒ රාජ ධර්ම ඉගෙන ගන්න ඕනේ. කොයි පවුලක නම් කොයිතැන් කටයුතු ඉගෙන ගන්න ඕනේ. කර්මස්ථාන කරන කර්මාන්ත කරන කෙනා නම් අප්පගේ රස්සාව මේ කම්මල් රාජකාරිය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ධනු ශිල්පේ දුනු ශිල්පේ දන්නවනම් ඒ પરම්පරාව නෙපිලා තියෙන ශිල්පේ ඉගෙන ගන්න ඕනේ. නිකම්ම නිකන් හිටියට අම්මගේ අප්පගෙන් කාලා ඒක බොහු බඩයි. ඒ නිසා යා දැන් භවනාවේ දැන මෙතන කතා කරන්නේ ධන චිත්තම් පඤ්ඤාංච භාවය හිතයි ප්‍රඥාවයි වඩන්න ඕන. ආතාපි නිපකෝබික්කු ඒකට ආතාප වීරියක් ඕන. අප්පට වැඩි ඉගෙන ගන්න ඕනේ ශිල්පේ. එහෙම නැත්නම් Taman කරා එන අභියෝග හැම එකටම ශක්ති ප්‍රමාණය මුණ දෙන එකට කෙලස් තවන වැර තියෙන්න ඕනේ භාවනා ජීවිතේ නම්. එතකොට නිපක ප්‍රඥාවක් ඇතිවෙනවා ක්‍රමසහ විදි ඉගෙන ගන්න. Tamanගේ ශිල්පේ Taman දන්න ක්‍රමසහ විදි. එහෙම නැත්නම් අතවාසිය. ගුරු මුෂ්ටියක් හදා ගන්නවා. ඒකෙන් තමයි යා තීරුම් අරගන්නේ මට උප්පත්තියේ මේ ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව එහෙම්ම තියාගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක හේ බානවා. ඒක හැම වෙලාවෙම වැඩට දාන්න ඕනේ. වැඩට දාලා දාලා කඩුවක් වැඩ ගන්නකොට කඩ ගන්නකොට කඩුව ගාන්න ඕනේ. තලිපියක් වැඩ ගන්න වැඩ ගන්න එක ගාන්න ඕනේ. මූලික පන්නරේ මදි. හැම වෙලාවෙම ඒක අතුල අතුල වැඩ ගන්නකොට මේකේ පුංචි රහසක් තියෙනවා. කඩුවක් ගන්නවා කියන්නේ කඩුව ගෙවෙනවා. පිහියක් ගන්නවා කියන්නේ පිහිය ගෙවෙනවා. ගෙවෙන්න ගෙවෙන්න ඒක දිලිසෙනවා. එහෙම ගෙවෙන්නේ නැතුව පරණ තාලෙටම තිබ්බනම් පීය මලකට කාලා අඳුරු පැහැයක් ගන්නවා. දැල්ල එච්චර ලස්සන නැහැ. පීය දැල්ල ඔය අප්පගේ පීය කියලා කකුලේ දාගෙන තියාගෙන ඉන්නවා. නමුත් ටික කාලයක් යනකොට ඒ දැල්ලේ පීහි ධාරේ ස්වභාවය තමයි නිතර වැඩ ගන්න නැතුව නිතර ගෑවේ නැත්තම් ඒක මලකට කනවා. ඒක මෙට්ටහි වෙනවා. කැපුම් කටේ නැතුව යනවා. එනිසා වැඩ ගන්න නැතුව කොපි දාන හිටියට හරියන්නේ නැහැ. අන්නේ වගේ වැඩට දාලා කොක්කේ තියාගන්න නැතුව වැඩ ගන්නකොට ඒ පිහිය නිතර ගාන්න ඕනේ ගාන්න ගාන්න ගෙවෙනවා ගාන්නේ පුංචි දෙයක නෙමෙයි කරගලක තියලා ගාන්නේ ගානකොට තමයි ඒ තමන්ගේ ශිල්පය තමන් මේ ජීවිතේ ලැබුණට පස්සේ මෙලව මේ මහිපිට පොළවේ ඉඳගෙන යමක් ඉගෙන ගන්නවනේ ආන්නේ ඉගෙන ගන්න ශිල්පෙට කියන්නේ නිප්පක ප්‍රඥාව කියලා අඥාන උපේක්ෂාව තියෙන එකන එයා හිතන්නේ මේ මුකුත් නොකර කරබන මේ ඉන්න එක ලොකු දක්ෂකමක් කියලා කිසිම කර්මාන්තයක් කරන්නේත් නෑ. එයා নানা ප්‍රකාර විදිහට කටෙන් ගහලා බේරෙනවා වැඩ කරන්නේ නෑ. එයා බුබ්බඩ එයා කම්මැලි. එයාගේ මේ ගොඩ එන්න මින්දලිවලා ප්‍රශ්න එන්න මේ ඉස්සලා කරාරින මිනිහට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. නමුත් ਸਰවඥයන්සෝ ගන්නන්නේ අඥාන උපේක්ෂාවක් නෙමෙයි ප්‍රඥාවන්ත උපේක්ෂාවක්. එයා ඉන තමන් කරා එන ප්‍රශ්න වලට මුහුණ දෙනවා ප්‍රශ්න හොයාගෙන යන්නෙත් නෑ අනුන්ට ප්‍රශ්න ඇති කරන්නෙත් නෑ තමන් කරා එන ප්‍රශ්න තමන්ගේ නිවනට සාධකයක් කරගන්නවා බාධා කරගන්නේ එහෙම කරනකොට යාට මේ වැඩේ අතපය කඩා ගන්න නැතුව අනුන්ට නිিন্দা කරන්නෙත් නැතුව කිරීමේ ශිල්පයක් තියෙනවා ඕනම ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නේ තවත් අවුල් කරන්නේ නැතුව විසඳන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අන්න ඒ සඳහා උපේක්ෂාශීලීව කටයුතු කරන හැබැයි කටයුතු කරනවා අන්නේ කටයුතු කිරීමේදී තමයි හම්බෙන මේ අතවාසිය අත්දැකීම පළපුරුද්ද ශිල්පේ ඒක නැත්තම් කෙලස් කැපීමක් වෙන්නේ ඒක නිසා අප භාවනා කරන වෙලාවේදී ඒක මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පොත ලියනකොට කියනවා භාවනා පරියන්කෙන් ඉන්නකොට එයාට ඥානයක් ලැබෙනවා නම් යම් වෙලාවක ඒ ඥාණය ලැබෙන්න ඉස්සෙල්ලා විශාල අභියෝගයක් ඇවිල්ලා අභියෝගය හරහා යෑමෙන් තමයි ඥාණය ලැබෙන්නේ. ඒ නිසා විශාල ඥානයක් එන්නේ ඉස්සෙල්ලා විශාල අභියෝගයක් එනවා. ඉඳපු නැති විදිහ අභියෝගයක් එනවා. ඉතින් බුබ්බඩේ කම්මැලිය පිටිපස්සෙන් පිටිපස්සට යනවා. භාවනා කරන විපස්සනා යෝගාවචර දැනගන්නවා දැන් මේතන බරපතල අභියෝගයක් තියෙනවා. මම මේකදී හැම ශිල්පෙම යොදවන්න ඕනේ. හැම දක්ෂකම යොදවන්න ඕනේ. අර මේක අල්ලගෙන ඉන්න ඕනේ මේ අභියෝගය එක ඔලුව ගහ ගන්න යන්නෙත් නැහැ කලු කලි ඔලුව ගහගත්තා වගේ. අල්ලගෙන ඉන්නකොට වෙනවා අභියෝගයේ බරපතල තරමට අතවාසියක් ලැබෙනවා. ඒක වික්ටර් රත්නායක කියන්නේ කන්දක් නැගිටින පල්ලමකී පල්ලම වැටෙනෝ සෙල්ලමකී. කන්දක් නැගින් නැතුව පල්ලන්නේ කන්දක් නගිනවා ඊට ඉස්සෙල්ලා නගිනකොට කම්මැලිය අපෝ කන්ද නගින්න බෑ කියලා නිකන් ඉන්නේ. ඒක උට කවදාකවත් පල්ලමක ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම භාවනා කරනකොට මේ දුකට ඒ වෙහෙසට ඒ ඒ දරතයට මූණ දෙන්නේ නැතුව එයා හිතනවා අනේ මම මේ කෙලිම බුදු ආහන්තරගේ කමටහන් ගත්තේ ඒ සමට නිකම්ම භාවනා හරියයි කියලා දුක හරහා යන්නේ නැතුව අභියෝගය හරහා යන්නේ නැතුව තමන්ගේ ශිල්පීය ඥානය යොදන්නේ නැතුව එහෙම දෙයක් පුත්‍රජානන්සේ රාහුල කුමාරයාටවත් දීලා නැහැ දවස් දවසේ. ඒක පඬිතු ස්වාමීන් වහන්සේ අපේ මහසි ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේගේ පොත්වල ලියලා තියෙනවා ඒ නිසා භාවනාදී දුකක් ආවනම් Siri දෙව්දුවගෙට වැඩි ආ කියලා මතක තියාගන්න. මේක භාවනාවෙන් ආපු එකක්. මේක එහා පැත්තේ ඥානයක් තියෙනවා. ඒ දුක හරහා යන්න නැතුව පැන්නොත් කදාකත් ඥානෙට යන්න හම්බෙන්නේ නැහැ. හම්බ වෙච්ච මේ ස්වර්ණමය අවස්ථාව වැඩ ගන්නෙත් නැහැ. ඒ නිසා Taman වෙත පැමිණෙන දේ හැම වෙලාවෙම පණිවිඩකාරයෙක් වශයෙන් දැනගන්න දුක්ඛ සත්‍ය අවබෝධ කර දීමට වෙනදට වඩා වැඩි වැඩියෙන් දුක එන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය භාවනා නොකරපු බුබ්බඩයෙකුට එහෙම නැත්නම් අඥානුපේක්ෂාව තියෙන කෙනෙකුට ශරීර හොරයි කියලා මං කියන්නේ ශරීර හොරේකට කද්දාකත් පුණ දෙන්න හම්බෙන්නේ මූණ දීපේකනට තේරෙනවා හැම ජයග්‍රහණයක්ම ලෝකේ ලැබලා තියෙන මේ මනුස්සයා ඒකට හා සමාන දුකක් විඳලා මේකට තව ඩිංගිත්තක් මම එකතු කරන්නම් ඒ පැත්තට යන කෙනෙකුට ඒ කියන්නේ එහෙම අභියෝගයට මුහුණ දීලා මේ ජීවිතේම වැඩ ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ බුදුහාමරෝ කියන විදිහට අද අපිට අතක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එන අභියෝගයට මුහුණ දෙන්න ඕනේ කියන්නේ ওই ලෝණපල වර්ගයේම සූත්‍රයක තියෙනවා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදීම වටින මාර්ගඵල ඥානයක් ලබන්න ලෑස්ති වෙනවා නම් එතන දයෝපගතව යා මාර්ගඵලයකට යන්න යනවනම් එයාට ඊගාවාත්මේ ප්‍රතිසන්දෙන්න තියෙන කර්ම ටිකත් මෙහෙදිම ප්‍රතිසන්දෙන්න පටන් ගන්නවා කියලා. නිසා එරියස් එක්ක වදින්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ නිද්දකීම් විතරක් මෙච්චරක් දන් දීලා භාවනා කරලා බලපංකෝ මට අල්ලපු ගෙදරට වැඩිය මට ඕනියන් තියෙනවනේ අල්ලපු ගෙදරට වැඩිය මට කංකරත්තර තියෙනවනේ අල්ලපු ගෙදරට වැඩිය මට හිම්බිසවුන හැදෙනවා කියන එක නෙවෙයි දැනගන්න තියෙන්නේ භාවනා වැඩ කරන නිසා දැන් මේ නඩුව තීන්දුව කරන්න හදන්නේ ඊගාවාත්මෙට එරියස් නැහැ දැන් දෙනවා ඒ නිසා භාවනාව හරියාගෙන එන එකනට භාවනාවේ මේ ආත්මෙදිම ඉවර කරන එකනට තමන්ට කර්මවල ගෙවන්න තියෙනව ඔක්කොම ළඟ ළඟ ළඟ ළඟ දෙන්න පටන් ගන්නවා. මේක තේරුම් ගත්තේ නැත්නම් එයා හිතනවා නැද්ද කි මේ බුද්ධ ආගමට යන්නේ නැතුව දෙයයන්ාංශ පිටිපස්සේ ගියා නම් හොඳයි. ඇයි හැද්දියේනේ මේක විභාව නොකරන කරන දුක වැඩි වෙනවා. අපි යන්නේ දුක නැති කරන්න කියලා. දුක නැති කරන්න හිතාන භාවන අර විදිහට හිතර මිනිහා උගුරට හොරා බේත් බොට එකේ. ඌ බුබ්බඩේක්. ඌ අඥාන උපේක්ෂාව තියෙන කෙනෙක්. ඒ මනසට කියන්නේ භාවනා භාෂාවෙන් අවස්ථාවාදී කියලා. දාන සීල සිල්ලා කළ භාවනා කරේ කියලා හිතනවා. දන් දීලා සිල්ලා කළ පින් ගොඩාක් එකතු කරන හිතනවා මෛත්‍රී බුදු ආමතුරු ආපුවාම අපිට නිකන් පෙත්තක් ගිල්ලලා ඉන්ජෙක්ෂන් එකක් දීලා නිවන් දක්කයි. අපිට මෙහෙමම අතක් පිට අතක් තියාන සැප විඳින්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෛත්‍රී බුදුහාමර දෙක කෙරුවත් මේ අපේ ගෞතම සර්වචන් වාසිය කරත් ඒ වෙත පැමිණෙන දුකේ තමයි කමටහන තියෙන්නේ. ඒකට සතුටින් මෝණ දෙනකොට යාට එන පන්නරේ තමයි යෝනිසමනස්කාරය කියලා කියන්නේ. නෑ නෑ ඒකට කවුරු හරි උත්තර දෙයි. එහෙම නැත්නම් භාවනා කුසලයේ භාවනා දක්ෂකම සීල කුසලෙන් පරිසං පියව ගන්න පුළුවන් වෙයි. දාන කුසලෙන් පියව ගන්න පුළුවන් වෙයි කියලා හිතන අවස්ථාවාදී. ඒ නිසා භාවනා කරන එකට තේරෙනවා කවදාවත් Taman වෙත නොපැමිණිච්ච විදිය බරපතල අභියෝගයක්. බරපතල තර්ජන භාවනා සාර්ථක වෙන්න වෙන්න වැඩි වෙනවා. එයා කවදාකවත් චරිචුරු ගන්න යන්නෙත් නෑ, වටපිට බලන්නෙත් නෑ. ඒ කාටක්ක ශාප කරන්න යන්නෙත් නෑ. දැනගන්නවා දැන් මගේ වැඩේ විසඳීගෙන යන්නේ. ඒ නිසා කර්ම ගෙවෙන්න තියෙන හැටි ගෙවෙනවා. හැබැයි එකක් පරිසම් වෙනවා. මේ කර්ම ගෙවෙන වෙලාවේදී අරුතෙන් කර්ම රැස් කරගන්නේ නෑ. හිතමනාප වෙච්ච ගමන් අලුතෙන් කර්ම රැස් වෙනවා. වචන කතා කරපු ගමන් අලුතෙන් කර්ම රැස් වෙනවා. එතෙන් ඒ කර්මයේ වෙනුවට ඉදිරිපත් වෙච්ච එකට ගහ බැන ගන්න කියමු අලුතෙන් කර්ම රැස් වෙනවා. එයා දැනගන්නවා මේවා එන්නේ හේතුඵල ධර්මයකට මට භාවනාව හරියනවයි කියලා දැනගන්නේ මම අපේක්ෂා කරපො නැති අසාධාරණ බැනුම් අහන්න වෙනවා. අසාධාරණ තැන් වලින් දුක් කරදරේන පටන් ගන්නවා. උස්සන්න බැරි බරක් අතට එනවා. කරාරින්නේ නැහැ. භාවනා කරන දන්න කෙනා නියම බුද්ධ පුත්‍රයා නියම බුද්ධ දුහිතෘක ආකාදාකත් කරාරින්නේ ඒ මොකද එයා දන්නවා අපි මේ අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍යයයි ඒක ඩිස්පීන් ගහලා හරියන්නේ නැහැ පැනඩෝල් ගහලා හරියන්නේ නැහැ බාම් ගහලා හරියන්නේ නැහැ එන දේන මොන දෙනි කරගන්නවා හැබැයි කවදාකවත් ඒව ඉල්ලගෙන යනවා නෙවෙයි වෙත පැමිණෙන දුකට මූණ දෙන්නේ ලේ දැක දැක සටන් කරන යුද සෙබලෙක් වගේ එහෙම නැත්නම් අපිට කියන්න වෙනවා එම්බල ජඩය ගනු කඩුව එනු සටනට මා මේ සටනින් මියන බව දනිමි ඒත් මට තුවාල නොකරව ඔන්න අපේ හටන ඉව්වා හරියන්නේ මේකේ ලේ පිට යන්න වෙන්නේ ඌට කියන්නේ තෝ ඉසරුනොත් තෝ මං ඉසරුනොත් මම උඹ ඉන්නේ මයිත් එක හුරුතල් කරන්න නෙවෙයි මම ඉස්සර වෙන්න ඕනේ අද භාවනා ලෝකේ දිහා බලනකොට එම්බල ජඩය ගනු කඩුව එනු සටනට මා මේ සටනින් බියන බද දන්නේ එහෙත් මට තුවාල නොකර ඔන්න අපේ අඬ ඇරේ එහෙම කරන මිනිසයාට එහෙම කරලිවල එහෙම විවේකයක් ලැබුණත් කිසිම කෙලේශයක් කැපෙන්නේ නැහැ ඒ නිසා කාලේ නාස්ති කිරීමක් විතරයි ඒක නිසා වෙත පැමිණෙන දුක් වලට මුහුණ දෙන කෙනා ඕනට වැඩි උපේක්ෂා නිමිත්ත අපේක්ෂා කරන්නේත් නැහැ උපේක්ෂා නිමිත්තක් මානසික ක්‍රියමට යන්නෙත් නැහැ. වරින් වර අපිට ගිමන් අරින්න වෙනවා. මොකද හුඟක් මහන්සි වෙලා සමතිකරණ නිනකොට හිත එක පාර්ශ්ව නින්දට වැටෙනවා. එතන ඕනට වෙඩිය මහන්සි වෙච්ච ගමන් හිත හරියට මිදිකලා දාපු උද්දණ්ඩක් වාගේ වේලිලා වෙහෙස කරලා යනවා. ඒ වෙලාවට අර හති අරින වෙලාවක් තියෙනවා. තානායම් කට ගිහිලා විවේක ගන්න විශ්‍රාම ගන්න වෙලාවක් තියෙනවා. නමුත් ඒක හරියට ඇති වෙච්ච වෙහෙසට ප්‍රමාණ කරලා මිසක්කා අනවශ්‍ය විදිහට විවේක විශ්‍රාම ගන්න යන්නේ නැහැ. මොකද ඒක කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මේ කාරණාව ටිකක් අමාරුයි. අමාරු නෙමෙයි අහන්න කැමති නැහැ. මේක ඇති ප්‍රශ්නයක් නෑ මේක තේරුම් ගන්න බැරි කමන්නේ ඉතින් උඟ දෙනෙක් කැමති නෑ උඟ දෙනෙක් හිතනවා මේ අනම්මනම් පින් කරලා භාවනා කුසල් ගන්න පුළුවන් මේ කියලා. දාන කුසලයෙන් සීල ආනිසංස ලැබෙන්නේ නැහැ. දාන සීල කුසලයෙන් භාවනා ආනිසංස ලැබෙන්නේත් නැහැ. දාන සීල සමත භාවනාව විපස්සනා ආනිසංස ලැබෙන්නේත් නැහැ. ඒ නිසා ඒකට ගියාට පස්සේ විපස්සනාට ගියාට පස්සේ එකම කඩු හතන තමයි තියෙන්නේ. විත පැමිණෙන හැම සංඥාවකින්ම විත පැමිණෙන හැම දුකකින්ම විත පැමිණෙන දෙවෙනි අරමුණකින්ම අපිට පණිවිඩයක් තියෙනවා. ඒවා නොයේවා කියලා පතන එක නෙවෙයි කරන්නේ පැමිණිච්ච දේ හොඳට පණිවිඩකාරත් එක්ක ගණ දෙනවක් නැහැ. මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. ඒකට <clears throat> භාවනා ලෝකේ නම් කියන්න තියෙන්නේ මට භාවනා කරගෙන ඉන්නකොට දැන් අද අපි දවල් භාවනාවේදී කර්මත් මේ කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් උත්සාහ කළා ඒ නිදි මතක් ආව මම මේකට පග්ඝහ නිමිත්ත ඉදරහ කරන අරගෙන ගියාට පස්සේ ඒ නිදිමත විනිවිදට පස්සේ විශාල සතුටක් ගොඩාක් වෙලාන සතුටක් ආවා. ඒ කියන්නේ මේච්චර කල් මේ නිමිත්ත <clears throat> මේ නිදිමත එනකොට ඒක විනිවිද යුත්තක් බව මම මේකට ප්‍රයෝග කළ යුත්තක් බව දන්නේ එක්ක නින්දට අහු වෙන නැත්නම් නින්දට සාප කරනවා. දැන් මේ වෙලාවේ දෙකම නැහැ. දැන් පක් ගන්න විදිහ මම මේක මෙනේ කරන්න ඕනේ. නිදිමත නිදිමත නිදිමත කියලා හෝ නැත්නම් ආස්වාසිය ආස්වාසිය වශයෙන් ප්‍රසවාසිය ප්‍රසවාසිය මෙනේ කරනකොට ওই නිදිමත එච්චරම ඝන බහල එකක් නෙවෙයි. අර ආයුධය දානකොට කපලා යනවා. කැපුවට පස්සේ එහා පැත්තේ තියෙන්නේ බොහෝම ලස්සන බරපතල ඥානයක්. එහෙම නැත්නම් Tamanට හම්බෙච්ච ආනිසංශයක්. මෙහෙම දන්නේ නැතුව අපි හිතමු අපි භාවනා කරනකොට මොකක් හරි නොදන්න සැක කටයුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ දෙයක් වෙච්ච ගමන් අපි මේ දේ වීම නිසා අපිට වර්ණාලෝකයක් පේනවා නැත්නම් අන්ධකාරයක් පේනවා එහෙම නැත්නම් බයක් ඇති වුණා එහෙම නැත්නම් සතුටක් ඇති වුණා මොකක් හරි කියලා කියමු මේ දේ වීම නිසා මගේ හිතට මොකද උනේ මේ වර්ණාලෝකේ නිසා ආඩම්බර වුණාද කරුවල වෙච්ච නිසා බය වුණාද එහෙම නැත්නම් මගේ හිතේ සැකේ නිසා මම අතහැර දාලා යනවද කියලා මේ වෙච්ච දේ එකක් මේ වෙච්ච දෙයට මගේ හිත දක්වපු ප්‍රතිචාරය මගේ හිත දක්වපු ප්‍රතික්‍රියාව ඒක තන්නේ කර ඒ වෙලාවේ තීන්දුව වෙන දෙයක්. ඒක වාර්තා කරන දන්නේ නැත්නම් ඒක දකින්න දන්නේ නැත්නම් නඩුව විශ්සර කරන්න බෑ. ඒ නිසා අපි කරාව নানা ප්‍රකාර දේවල් එනවා. තැප දෙන දේවල්, දුක් දෙන දේවල්, මත් කරන දේවල්, උනන්දු කරන දේවල් ඒ දේ ආවට එන දේට තමයි මූණ දෙන්නේ කොහොමද? මගේ හිත අහම්බෙන්නේ බලාපොරොත්තු නැතුවනේ මේකේ එන්නකම් මොකද වෙන්නේ? මම මේක සතුටට බාරගත්තද කනගාටුවට බාරගත්තද සතුටට බාරගත්තා නම් මොකද්ද මම කරපු දේ ඒ දේ නිසා මට මොකද ලැබුණේ කනගාටුවට බාරගත්තා මම ඒකට මොකද කරන්නේ නැගිට දමලා ගහලා ගියාද මම මේක දිහා බලන හිටියේ එතකොට මට මොකද වුනේ ආන්න මේ විදිහට ඒ දේට තමන් මතුවෙන දේට තමන් ප්‍රතික්‍රියා කරන එක හුඟක් වෙලාට අහම්බෙන් සිද්ධ වෙනවා ඒ අහම්බේ වුණත් කමන්නේ ඊට පස්සේ මොකද වුනේ මේකට කියන තේරුම් ගන්න බැරි කෙනාට කොච්චර කමටහන සුද්ධ කරත් හරියන්නේ නැහැ කොච්චර කෙරුවත් හරියන්නේ. එයා දැනගන්න ඕන ටික කාලයක් යනකොට එන බාධකවල අඩුවක් භාවනා ජීවිතේ කවදාකවත් වෙන්නේ නැහැ. හැමදාම බාධක එනවා. ඒ බාධා ආවට පස්සේ මගේ හිත මේකට ප්‍රතික්‍රියා කරනවද? මගේ හිත මේකට හැප්පෙන්න යනවද? හැප්පුණාට පස්සේ මොන විදිහ ගන්නවාට පස්සේ දැන් මොකද වුනේ? මේක මම දන්නවද මේක මම වාර්තා කරන තරම් වටින දෙයක් කියලා දන්නවනම් ඒක නා පැමිණිච්ච දෙයට උපේක්ෂා වෙන්නේ නැහැ. පැමිණිච්ච දෙයට අනුව සිද්ධ වෙන ක්‍රියාවලිය බොහෝම සවිස්තරව බලන ඉන්නවා. හරියට ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් ගහනවා බලන ඉඳලා ඒ විස්තර විභාග දෙන මිනිස්සයා කොහොමද කියන්නේ? ඒක වුණාට පස්සේ යා යා කමෙන්ටරි එක දෙනවා. මෙන්න මෙහෙමයි මේ පහර හතරේ පහරක් මේ පැත්තටයි කට් එක මෙන්න මෙතන මේ බෝලේ ගියේ ක්‍රීඩකයා මෙතනයි නතර කරේ මෙතන නතර කරේ නැත්නම් හතරක් යනවා ක්‍රිකට් ගාමිණි ඇව්ව දන්නේ නැහැ. ඒ විනිය පිටතරන වණ එකයි කරන්නේ. නමුත් අර කමෙන්ටරිස් දෙන කෙනා එහෙම නැත්නම් අර්ථකථන දෙන කෙනා ඒ ඒ ක්‍රීඩකයාගේ ජාතකයේ තේරම දන්නවා. ඒ විතරක් නෙවෙයි පිටින් ඕන කෙනෙක්ගේ ජාතකය දන්නවා. අන්නේ වගේ අපේ හිත යමක් ක්‍රියාවත් වුණාට යමකට හැප්පුණාට නැත්නම් යමකෙන් පස්සට ගියාට ඒකෙන් ඇතිවෙච්ච පසු ප්‍රතිඵලය හරියටම තීන්දුව වෙන්නේ අපි දක්වන ප්‍රතිචාරය හැටියට. ඒක නිසා ඒක දිහා සැලකිල්ලෙන් බල එක වාර්තාගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරය තමන් පිළිබඳව ස්වාධීන විනිශ්චය කරන විනිශ්චයකාරවරයෙක් වාගේ තමන් කියන්නේ කවුද කියන එක නොබෝ කලකින් අවබෝධ කරගන්න. ඇයි මට මේ දේ උනේ කියලා ඇහුවනම් ඒ කියන්නේ කවදාකවත් ඉස්සරහා බලන කෙනෙක් නෙමෙයි. ඒ බයල කතා කරන්නේ. ඒ ඒ සත්‍යයට කැමති නැති කෙනෙක් කතා කරන්නේ. එයා හිතනවා මට මේ මේ දේ පැමිණිච්ච එකයි වැරද්ද කියලා. මොනම දෙයක්වත් මේ ලෝකේ අනවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ වෙන්න තියෙන දේ. ඒ දේ වුණාට පස්සේ Taman ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මුගාක් වෙලාට ඒ ප්‍රතිචාරය හිතාමතා කරන දෙයක් නෙවෙයි. දැන් අපි සර්පෙත් දැකපු ගමන් පාරට අපි දුවනවා. ගින්දට අත ගිය ගමන් ටක් ගාලා අත ගැනෙනවා. ආන්නේ වගේ ක්‍රියාවක් වුණාට පස්සේ Taman ගින්නට අත ගියේ Tamange හෝ අනුන්ගේ වැරදි කිය වෙන්න පුළුවන්. ඒක පාට අත ගැනුණා. ගැනුණාට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගින්නට දොස් කියනවාද? අත ගත් එකට සතුටු වෙනවද? එන්නේ විස්තරේ තමයි මම කියන්නේ කවුද කියලා විස්තර කරන්නේ. මම කියන්නේ කවුද කියලා පෙන්වලා දෙන්න. ඉතින් ඒක පිළිබඳව අවබෝධයක් නැති ඇත්තෝ තමයි ලෝක ජනගහනයේ 99%ක්ම ඉන්නේ. ඒකට ඉතින් නෑ නෑ මං වගේ කෙනෙකුට එහෙම දෙයක් නොවිය යුතුයි කියලා. මේ ලෝකේ එහෙම දෙයක් ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන්ට අපි කියනවා උන්වහන්සේ දෙවියන් දිවි වුණා කියලා බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වුණායි කියලා. ඒ වගේම බැනුම් ගන්නන් අතර වැඩියෙන්ම බැනුම් ආපු කෙනා. බුදුරජාණන් වහන්සේ විතරයි බැනුම් අහන්නන් අතර වැඩියෙන්ම බැනුම් ආපු මනුස්සයා. මරණ තර්ජන ආපු මිනිස්සු අතර වැඩියෙන්ම වර්ධන ආපු මනුස්සයා. නමුත් එකකටවත් බුදුරජාණන් බිම දාන්නත් උන්වහන්සේ කොළින්ම දාන්න බිම දාන්න බෑයි කියලා. නමුත් එකකින්වත් ඊර්ධවල ප්‍රාත්‍ය ආරවල නෙවෙන්නේ ගැලවුනේ. සාමාන්‍ය ස්වරූපේ. නාලාගිරි ඇතා ඒ විස්තර කරනවා දූවිලි අවස්සගෙන කන් දෙක පුම්බගෙන හොඬේ උඩ තියාගෙන අඹාගෙන එනකොට මේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරු පිටිපස්සෙන් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බම්බයක් පමණ විය ගහක් විය දණ්ඩක් පමණ ප්‍රදේශයෙන් බලාගෙන වයින්කොට ආනන්ද හැඳුරු හිතුවා බුදුහාමර දැකලා නැතුව යන්නේ කියලා විජහට ගිහිල්ලා බුදුහාමර ඉස්සරහින් හිටගත්තා. මොකද අපි බුදුහාමුදුර රැක්කන්න එපායි. බුදුහාමුදුර මොකද කියලා අනන්ත ඊටපස්සේ බලයන්. ඊට පස්සේ ආනන්ද හාමුදුර දැන් මොකක්ක් කරන්න බෑ. බුදුහාමුදුර පිට තව පොඩ්ඩක් යනකොට දැන් ඇතාමේ ළඟ ළඟ ආනන්ද හාමුදුරන කොහොමඩක්වත් ඉවසන්න බෑ. මේ බුදු ශරීරයට හානියක් කරයි කිය. ආයෙත් ඇඟ මෙහෙවිලා යහට කියලා බුදුහාමුදුර හිටගත්ත. බුදුහාමුදුර ආනන්ද පිටිපස්සට බලයන්. තුන්වෙනි සැරේටත් යන්න ගියා නෑ නෑ මම ඒක බලා ගන්න කියලා. දැන් අතා මෙහෙම ඉස්සරහට ඇවිල්ලා. එතකොට ඒ ඒ කවි කාර්යය සාහිත්‍ය කාර්යය කියනවා දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් හදිසිය පයින් හදනකොට දරුවා වැටලා තියෙන බිම. ඒකෝ දැන් අතා බිම අම්බරවාගෙන ගිහලා දරුවා ගණ්ඩ හදන බුදුහාමර කතා කරලා මැස්සි නමේ උඹ ඇවිල්ලා තියෙන ওই දරුවා මරන්නේ ඕකෙන් වක් වෙලා මයි ළඟට වරේ. ඔයවලා තියෙන්නේ මට ගහන්න. ඊවලසේ ඇතා දරුවා බිම තියලා හැරිලා බුදුහාමර ගාට ආවට පස්සේ කළු මේ උඹත් ඇතා මමත් ඇතා උඹ ඔය වැඩෙන් අපායට යනවා ඇතාගේ ඩෝප් එක හිඳුණා කඩුවක් කරන ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලයක් අරගෙන හරම්බනම් මොකක්වත් නැහැ. මේ අතේ මොකුත් ආයුධ නැහැ කියන එක තමයි බුදුහාමරන්ගේ අබේ මුද්‍රාව. අත් දෙක පෙන්නනවා. මගේ අතේ මොකුත් නැහැ. උඹත් තම ආත්තත. උඹටත් නාග කියන්නේ ගන්න මටත් නාග කියලා කියනවා. ඇත්තට බුදුහාමුදුරන්ට ඇත්ත 16 ගේ අයිය තියෙනවා. බොය කරන වැඩෙන් අපායට යනවා. බුදුජනසේ ආනන්ද හැමතෝ ඉස්සරහට දාලා කඩුවක් කරන් වරෙන් ආනන්ද ඉක්මනට ගිහිල්ලා මම ධනු ශිල්පේ දන්නවා. යසෝදරා දිනාගත්තෙත් කඩු ශිල්පේ කරලා, දුනු ශිල්පේ කරලා පෙන්වන්නම් වැඩ කිව්වනම් එහෙම මොකද්ද උතන තියෙන මේ තක්කමුක්කෝ එතන බුදුරජාණන් ඉදි ප්‍රාතිහාර වෙලා මෙතන නැති වෙලා ගියා නම් මොකද්ද තියෙන ආශ්චර්යය මෙතන? ආශ්චර්යය මොකක්වත් නැහැ. මං ආන්නේ මෙන්නෙකුට ඉස්සරහට මේ වගේ අර රාකලා 16ක් පොවපු ඇතෙක් ආයුතුයි කියලා බුදුහාමුදුරු හිතුවෙත් නැහැ. කදාකත් හිතන්නේ නැහැ. කඩියට ගියා මූණ දීලා කිව්වා දෙනාසේ මරන්න දුනුවායේ යෙදුවේ අජාසත් රජුරුත් එක්ක එකතු වෙලා මේ කවුද දේවදත්ත ඉස්සල්ලාම දුනෝ අය ඉතාමත්ම දක්ෂ එක්කනට කිව්වා අහවල් පාලේ ඵලයන් අතෙන්දන බුදුහාමුදුරු බණ කී කිය ඉන්නවා විදපම් පපු කැනත දෙකට යන්නම එච්චරයි ඉතින් මේ වන්සයි දන්නේ කවුද බුදුහාමුදුරු දන්නේ නැහැ ඔය දක්ෂම දුනෝ අය අරගෙන ගිහිල්ලිවල බණ කියනකොට දැන් අටවවුවා දුන්න දුනුටි අමුණ ගත්තා අමුණ ගත්ත ගමන් එහෙම බුදුරජාන්සේ දැක්කා එහෙම යා ගල් වෙන්න ප්‍රාර්ථනා කරා ඊට පස්සේ කිව්වා ඒ මනුස්සයාට කිව්වා මරපු ගමන් දානසාරට පල්ලෙහා තියෙන පාලෙන් වරේ. කියලා යාට පාරකිකව තව දෙන්නේ පිටත් කරා මේ වෙලාවට මිනිහෙක්ගේ දුන්නක් අරගෙන ඌව මරපන්. මොකද මේ දුන් බුදුහාමසෝ මැරුවේ කවුද කියලා ලෝකයට එළි වෙනවා බේරන්න බැරි වෙන නිසා දුනු වායට පළවෙනි දුනු වායට පාර කිව්වා මේ පාරෙන් වරෙන් කියලා ඒ පාර දිගේ දුනු වාය දෙන්නෙක් පිටත් කරා ඒ මනුස්සයා මරන්න. ඊට පස්සේ උඹලා ඉන්න ඕනේ අසවල් පාරේ කියලා. ඒ දෙන්න මරන්න හතර දෙනෙක් දැම්මා. ඒ හතර දෙනාම රණ්ඩ 16 දෙනෙක් දැම්මා. දාලා දැන් දේවදත්ත බලා ඉන්න. දැන් පළවෙනි එක නා අනිවාර්යයෙන්ම විදිනවා. ඒ දෙන්නාට පස්සේ යන හතර දෙනා විදිනවා. ඒ හතර දෙනා පස්සේ 16 දෙනා විදිනවා. පස්සේ 16 දෙනා මොකද උනේ කියලාවත් දන්නේ නැහැ. නමුත් උනේ මොකද්ද? පළවෙනි දුණු ආයතම එහෙම ගල් වෙච්චාහට දෙවෙනි දුණු ආයතන යනවා යනවා යනවා යනවා යනවා අර වගේ මිනිහෙක් නෑ යනකොට පේන්නේ ඉන්නව මිනිස්සෙක් අටවගෙන වගේ ඉන්නව සෙනඟ බන කියනවා බුදුරජාණන් මොකක්වත් දන්නේ බන එසේ අර දෙන්නත් දුණු පැත්තක තියලා බණ අහනවා. ඒ දෙන මරන්න ගියද හතර දෙනා මේ පැත්තෙන් ඇවිල්ලි වෙලා බලන් හිටියා. දැන් හතර දෙනෙක් එන්න ඕනේ. නෑ. ඒකෙන්නත් ගිහිල්ලා බණ අහනවා. ඊට පස්සේ 16 දිනක් බලන්න ඒ කට්ටියත් බණහනවා අන්තිම බණ ඇහුවට පස්සේ මේ දුනුවායන්ද බුදුන් කියන්නේ කවුද ධර්මය කියන්නේ මොකද්ද කියලා කරුණාව අවබෝධ වුණා මිසක්කා බුදුදහමේ මානව අයිතිවාසිකම් කොමිෂමට කියලා නඩුවක් දැම්මෙත් නැහැ අජාසත් රජුරවන්න ගිහිලා කිව්වේ නෑ කැත වැඩ කරන්න එපා මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒකෙන් උනේ මොකද්ද? දැන් මෙතන ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද? ඔය එක්කිනෙකුට පුළුවන්ද බුදුරජාණන් ශ්‍රීමේ දක්ෂකමක් තියෙනවා කියලා හීනකින්වත් හිතන්න දුනු අය කියවන්න? අපිට බෑ. ඒකට අජාසත් තමයි ඉන්න ඕනේ. අජාසත් හිටපු නිසා තමයි බුදුරජාණන්සේගේ ගුණ පෙනුනේ අපට. එහෙම නැත්නම් අපි දන්නේ නැහැනේ ගලක් පෙරළුවාට බුදුහාමර මරන්න බෑ කියන එක. අපි දන්නේ නැහැනේ ඇතෙක් කැරියට බුදුහාමර මරන්න බෑ කියන එක. දුනු අය කැරියට මරන්න බෑ කියලා දැනගත්තේ අජාසත් හිටපු නිසා. ඒකට අජාසත් බොහොම කල්පෙරුම් පුරාගෙන ආවේ. ඒ නිසා පේනවා බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් මේ රජ්ජුරුවන්ගේ තෙදටවත් ඊර්ති ප්‍රාතිවලින්වත් මොකකටවත් මුණ දෙන්නේ නැහැ. සත්‍යයට මුණ දෙනවා. ඒ මොකද? ඒක තමයි උපේක්ෂා ඒ උපේක්ෂා වෙලා පැත්තකට ඉන්න එක නෙවෙයි කල යුත්තේ ඒ වෙලාවට කරනවා. යෝගාවචරෝ මේ බුදු වෙලත් බුදුරජාණන් වහන්සේ මේ වගේ දේවල් කරාට යෝගාවචරය හිතුණ නෑ. මම භාවනා කරලා ඉඳගත්තා පස්සේ එක මැස් එක්කත් එන්න බෑ. මధుරොත් එන්න බෑ. කහින්නත් බෑ. කිවිසුම් අරින්නත් බෑ. දොර වහන්නත් බෑ. ශබ්ද හෙන්නත් බෑ. මේවට නඩු කිය කියලා නඩු කිය ඉන්න නිසා පටන් ගත්ත ඉල්ල ඉවර වෙනකම්ම තියෙන්නේ ගහපා දීමක් සහ නඩුවක් විතරයි. මේ හැම එකක්ම එන්නේ මං කාට හරි කරපු කෙනෙහිකමකට ප්‍රතිඵලයක්. නැත්තම් කොහෙද එන්නේ? ඉතින් ප්‍රශ්නේ තියෙන මේ අකායේ කෙනෙහිකම නිසා අනික් කටට සද්ද ඇහෙනවා. ඒකයි දෝෂේ. එහෙම එකෙක් විතර සාලා වෙලා වාඩි වුණොත් එහෙම ඒ මනුස්සයාගේ සද්ද නිසා අනික් කටට සද්ද ඇහෙනවා. කොහොම නමුත් මේ පැමිණෙන දේත් එක්ක උත්තරේ හදාගන්න බැරුව ඉදිරියට යන ගමනක් ඇත්තේ නැහැ. හුඟ යෝගාවචරයේකට ඒ බව දන්නේ නැහැ. ඒ වගේ ඒකේ තියෙන ලස්සන කෑල්ල මොකද්ද? ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ Taman දන්නවා. කාගෙන්ද අපේක්ෂා කරන තාක්කල් ප්‍රශ්නේ Taman තුලින් විසඳෙන්නේ නැහැ. අපි කාගෙන්ද කාගෙන්ද පිට කෙනකින් අපේක්ෂා කරන තාක්කල් අපේ දැනුමට අපි නිඳ කරනවා. මේකට මට උත්තර දෙන්න පුළුවන්. මම මේකට උත්තර දෙනවා අද අද භාගයට කරනවා මම හෙට තව ටිකක් කරනවා අනිදා තව ටිකක් කරනවා කියලා මෙන්න මේ ඉදිරියට යන ගමනට කියනවා උපේක්ෂා නිමිත්ත ආශ්‍රය කර කර ඉන්නේ නැහැ. තමන්ට කරන්න පුළුවන් හරිය කරනවා. කරන්න කළේ ඒකෙන් එන යම් ප්‍රතිඵලයක් තියෙනනේ හරි හරි වැරදි දෙකම බාර ගන්නවා. වැරදි ප්‍රතිඵලය આવත් කියන මේක ඊට පස්සේ මම කරන්න මේක වැරදි. මේක හරි මම මේක කරනවා. මෙන්න මේ ටික ලියන්න පුළුවන් නම් ලෝක ප්‍රථම සාහිත්‍ය කෘති බාටපත් වෙනවා. ලෝකෙතන අවංකම සාහිත්‍ය කෘතිය මා කරා මෙහෙම දෙයක් පැමිණෙනවා. මම ඒකට මෙන්න මෙහෙම කරා ඒක වැරදි. මම කරා මෙහෙම දෙයක් පැමිණුණා මම මෙහෙම දෙයක් කරා ඒක හරි ගියා මොකද යා තමන්ගේම ලේවලින් කතා කරන්නේ තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ අපි හිතනනේ අවකට වෙන ජාතක කතාවක් ඇති එහෙනම් වෙන සූත්‍රයක් ඇති එහෙනම් වෙන සමීකරණයක් ඇති ඔකට වෙනම මැජික් එකක් ඇති ඕවා හම්බ වෙනවා කියලා හිතාන ඉන්න තාකල් කවදාකවත් තමන්ගේ හැකියාවල් මතුවෙන්නේ නැහැ ඒ නිසා මේ උපේක්ෂා නිමිත්ත කියන එක වරදව ගත්තාම ඒකට අඥාන උපේක්ෂාව කියලා බුදුහාමර පාවිච්චි කරනවා අඥාන උපේක්ෂාවට ඉඩ නොදී පැමිණෙන පැමිණෙන දෙයට මූණ දීමේ ශක්තිය යෝගාවචරයට එනවනම් ඒක එක පොලකදී නෙවෙන්නේ. අවස්ථා රාශියකදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැහිගෙන යනකොට මේ උපේක්ෂාව නව පොලකදී විතර හම්බ වෙනවා. භ්‍රමචර්ය උපේක්ෂාව එහෙම නැත්නම් චතුත් අධ්‍යාන උපේක්ෂාව මජ්ජත් උපේක්ෂාව ඉන්ද්‍රිය උපේක්ෂාව සංඛාර උපේක්ෂාව කියලා උපේක්ෂාව එන්නේ එන්නේ එන්නේ ඉහළට නගින. ඒ කියන්නේ මේ කියන උපේක්ෂාවත් එක මුලතක් නෙවෙයි තියෙන එක විපරිණාමයටපත් වෙනවා. උපේක්ෂාව එන්නේ එන්නේ එන්නේ සක්‍රීය උපේක්ෂාවක් වඩටපත් වෙනවා. ඒ වගේම අපි ඊයේ කතා කරා පග්ඝහ නිමිත්ත ගැන වීර්ය ගැන වීර්ය නව පොලක සඳහන් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. සතර සතිපට්ඨාන ඊගාට සතර සම්‍යක් ප්‍රදන් වීර්ය හතරක් වීර්ය જાති තියෙනවා. ඊටපස්සේ වීර්ය ඉද්ධිපාද ඊටපස්සේ වීර්ය බල වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලය ඊටපස්සේ වීර්ය බොජ්ජංගය ඊටපස්සේ වීර්ය සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ වගේ මේ අපි හිතනවා අනේ ස්වාමීන් වහන්සේ මොන වගේ වීර්යයක් තිබ්බොත් ඇද්ද කියලා. ඉතින් වීර જાති 9ක් තියෙනවා මේක දිගේ ඉගෙන ගන්න. ඔය ඒ දවස්වල තිබුණා එයාපෝට් එකේ ඉඳලා පරණ පාරේ කොළඹ යනකොට මේ තින්ත විකුණන කම්පැනි එක බෝඩ් ගාලා තිනවා white not quite සුදු පාට කියලා ඉල්ලන්න යන්න එපා තින්ත සමාගමට ගිහිල්ලා apple white කියලා ඉල්ලන්න cherry white කියලා ඉල්ලන්න milk white කියලා ඉල්ලන්න සුදු පාටම තියෙනවා පාට හතක් අටක් අපි තින්ත කරේ කියලා මට සුදු පාට දෙන්න කිව්වොත් ඌ ගොරකයා ඌ කියන්නේ මට apple white දෙන්න මට cherry white දෙන්න මට මිල්ක් වයිට් දෙන්නේ. එතකොට දන්නවා හරියටම කතා කරන්න කියලා. ඒ නිසා අපි මේ ගොනු කරන්න හැදුවට ධර්ම ඉදිරියට යනකොට මේ හැම එකක්ම අතේ ඇඟිලි විහිදෙන්න වගේ සවිස්තර දැනුමකට යනවා. ඒ ඒ වෙලාවේදී අපි කිව්වොත් වීරිය ගැන කතා කරනකොට <clears throat> ප්‍රධාන වශයෙන් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු වීර්ය කියලා තුනක් තියෙනවා. දැන් අපි ගෙවල් දොරවල් වලින් පිට වෙලා ඇවිල්ලා මේ බුද්ධ ධර්ම කරන්න ඕනේ. මේක මම්ම කරගන්න දෙයක් පින් කර බව හැබෑව මම මේ ඉදිරියට යන්න ඕන කියලා අපි ගීගෙන් මේ ඉන්න අපි ඉදිරියට කටබඩවවන එදිනෙදා ගිහි ජීවිතේ නැත්නම් පෘථග්ජන ජීවිතෙන් ආධ්‍යාත්මයට යන්න ඕනයි කියලා හිතන වීර්යයක් තියෙනවනේ. ඒක තමයි ආරම්භ ධාතු කියලා කියන්නේ. ඒක තමයි අමාරුම දේ. සංසාරේ අමාරුම දේ තමයි මේ කකක යන ගමනින් නම් හොඳක් වෙන්නේ නැහැ. අපි මේකට ආධ්‍යාත්මයක් පටන් ගන්න ඕනේ. අපි මේකට ආගමකට නැඹුරු වෙන්න ඕනේ. ශද්ධාවක් ඇති කර ගන්න ඕනේ කියලා ඒ ආරම්භ ධාතු වීරිය මෙතන ඉන්න එක්කෙනෙක්වත් තව කෙනෙක් යනවා හේතු කරලා ගත් එකක් නෙවෙයි. මෙතන ඉන්න හැම කෙනෙක්ම තමා විහිම්ම ඒ ඊටිපන්දම් පත්තු කරගෙන තියෙනවා. ඒකට තමයි බුදුරජාණන්සේ වැඩියෙන්ම වන්දනා කරන්නේ. අපිට ඕන තරම් කාම ජීවිත ගත කරන්න පුළුවන්. අපිට ඕන තරම් දවල් මිගිල් රැ දනියල කියාගෙන උපාසක ජීවිත ගත කරත හැකි රැයට කඩප්පුලිකම් කරනවා. ඒ තියෙද්දි තමයි අපි හිතලා තියෙන්නේ ඒවා තියෙද්දි නෑ අපි උපාසක වෙන්න ඕන උපාසිකා වෙන්න ඕන සාමණේර වෙන්න ඕන සාමණේරි වෙන්න ඕන කියලා මේ ඉදිරියට තිබ්බ පියවර අපි ආදායම් බද්දෙන් නිදහස් වෙන්න කර බොරුවකුත් නෙවෙයි. කවුරු හරි ගහනකොට කසින් මේක කිරුවේ නැත්තම් කියලා දඬුවමකට කරපු එකකුත් නෙවෙයි. රවට්ටන්න කරපු දෙයක්කුත් නෙවෙයි. මෙන්න මෙතන මේ තියෙන ආරම්භ ධාතු වීරිය මේ උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් අතර තියෙන නිසා කිසිම කෙනෙකුට මොන තරම් වැරද්දක් කරත් ආරම්භ ධාතුව තියෙන මිනිස්සෙක් වශයෙන් සලකලා කටයුතු කරන නම් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් අතර සාමයක් ඇති වෙනවා. අපි දැනගන්න ඕනේ මේ එක එක්කෙනෙක් ඔය ආවේ Tamanne ගත කරන්න පුළුවන් සුඛෝපභෝගී ජීවිත ගත කළා මෙහෙට ආවේ තව කෙනෙක්කට සාක් වෙලා නෙමෙයි. එන්නත් බෑ ගියාට ඒක හරියන්නේ නැහැ. නිසා මේ ආරම්භ ධාතු වීර්ය අමතක වීම තමයි අපි අනුන් පහත් කළ සලකන්න හේතු වෙන්නේ බලාපොරොත්තු සුන්ුණයි කියලා දැනගන්න හේතු වෙන්නේ අන්නේම නැතුව මෙතන ඉන්න හැම කෙනෙක්ම තමා විසින් පටන් ගත්ත અભීත සටනක සහාය සටනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා දන්නවනම් අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකේ ඉන්න ජනගහණයෙන් ලක්ෂෙන් කී දෙනාද ආරම්භ ධාතු වීර්ය ඇති කරන්නේ අනිත් ඔක්කොම ලාස් වේගාස් යනවා, කානිවල් යනවා, චිත්‍රපටි බලන්න යන ලෝකෙක මේ පැත්තට ආපු එක. නමුත් අපිට ඒක මතක නැති ඊට පස්සේ නික්කම ධාතු වීර්ය කියලා කියන්නේ මෙහෙම ඇවිල්ලා අපි බණ භාවනාවක් කරනකොට ඒ දවසක අපිට තේරෙනවා නම් වර්තමාන මොහොතේ හිත පාත්තන්න ඕනේ. ඒක පාත්තනකොට එක් ආශාස ප්‍රසආසේ තම් පිම්බීම හැකිලිම එහෙම නැත්නම් ශක්මණේදී වම දක්න වශයෙන් තේරෙනවා මෙන්න මේකමම අඛණ්ඩව පවත්තන්න ඕනේ. ඒක මට පුළුවන්, ඒකට යන්න පුළුවන්. මම මේක අඛණ්ඩව පවත්වන්න ඕනේ කියලා කරට ගත්ත බර බිම නොතබා. ගෙන යන වීර්යයට කියනවා නික්කම ධාතු කියලා. නැත්නම් පග්ගහිත විරිය කියලා කියනවා. ගත්ත දේ බිම තියන්නේ. ලෙඩක් වුණයි කියලා හෝ භාවනා කරනවායි කියලා හෝ ආසල් වැසියන කරදර වුණයි කියලා තමන් ගත්ත කාලතරණ කඩා ගන්න නැහැ. මෙන්න මේ විදිහට මේ පග්ගහිත විදිය නැත්තම් නික්කම ධාතු අරගෙන යන එකනට ඒ ඒ ගමනේ හම්බෙන Java තමයි වෙලාවක හිතෙනවා මෙච්චර කාලයක් මම මේ කරගෙන අවිල්ලා තියෙනවා මම මේ පොඩි පොඩි දේවල් වලට චෝදනා කරනවා පොඩි පොඩි ඇඟේ අමාරුවක් ආවත් මම ප්‍රශ්න අහන්න හදනවා සැක කරනවා නෑ මේ එකකින් අතර මම මේ කාගෙන යන්න ඕන මේක ඉවර කරන්න ඕන මේ මේ කාගෙවත් විශ්ඳින්නේ නෑ කියලා යාට එනවා යෝධ බල යෝධ වීරියක් ඔය මොන එකවත් අන්තිම දිනේ මරණෙනේ අන්තිම දිනේ බීස් වේදෙන කෙනා මරිච්චා පිස්සුවයිචා මම මේ කාගෙන යනවා කියලා එදාට තමයි සැකේ නැති වෙනවයි කියලා අපි කියන්නේ විචිකිච්ඡාව නැති වෙනවයි කියලා සෝවන් වෙනවයි කියලා ඒ වගේම මේ දේ කරන්ඩ මෙන්න මේ මේ සිල්පද ටික මෙන්න මේ ටික අවශ්‍ය කරන්න කියලා මේ අනවශ්‍ය බොරු පැත්තක දාලා සීලේ පිළිබඳව සීලපත පරාමාස පැත්තක දාලා කළ යුතු ටික කරන්න එතකොට සීලපත පරාමාස කාමච්ඡා මේ විචිකිච්ඡා සක්කාය දිට්ටි මේ හේරම මම මේ මමයා උස් කළ පෙන්වන්නට මේ නටන්නේ කියා පාන්නද මේ සෙල්ලම තියෙන්නේ මේ මමයා මෝඩක මේ ප්‍රමාණයට තමයි තියෙන්නේ නිසා මෙයා හිටියටම ඇතුලේ මමයා හිටියට මං කවදාකවත් එයත් එක්ක කඩදුරු කරන්න යන්නේ නැහැ නැත්නම් අයිතිවාසිකම් කියන්නේ නැහැ ඔබ කරන දෙයක් කරගනින් කියලා ඒ සක්කාය දිට්ඨිය නැත්නම් මම මම කෙරුමා කියලා හිතාන ගතියක් තියෙනවා කෙරුමී කියලාත් හිතනවා ඇති කාන්තාව මන්ද අපි පිළිබාදාගෙන මම කෙරුමා මම අයියා මම නඩේ ගුරා අපි කියන්නේ මුදුනා නැත්නම් ගරු මේකනේ මේ තේරම අපි කරන්නේ අන්තිමට මේක පැත්තක දාලා මේ මිනිස්සු අප්පා මේ කවුරු කෙරුවත් මුදුනා වුණත් කලාතේ බැන්දත් එක ගොනා ඒ වගේ මනුස්සකම තේරුම් ගන්නකොට සෝවන් වෙන්න පුළුවන් ඒ වාගේම තමයි උපේක්ෂාවෙත් මේ අර කෙටි වශයෙන් ਸਰවඥාන්සේ දේශනා කරනට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නාවකොලක කියවෙනවා. උපේක්ෂාවත් නවංග දසවිධ උපේක්ෂාවල් අපේ ශාසනයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි එක අර්ථකථනයක් දෙනකොට අපි කිව්වොත් මේ මෙත්ත කරන මුච්ච උපේක්ෂාවේ තියෙන උපේක්ෂාවත් චතුත්ථ ධානයේදී හම්බෙන උපේක්ෂාවත් භාවනා කරනකොට කරන తත්‍ර මධ්‍යත්තතාවය සමාධියට යට දෙන්නේ නැතුව වීර්යයට යට දෙන්නේ නැතුව සම්බර කරන උපේක්ෂාවත් එක එක එක එක කෘති කෘත්‍යයන් කරනවා. ඒ කරන දේ එතෙන් එතෙන්ට බලපාන්නේ. ඒක නිසා කවුරුවක්වත් නැහැව දැන් මේක කරපන් දැන් මේක කරපන් කියලා කියලා දෙන්න. අපි ටික ටිකක් කරලා දීලා බග කීම අතර දෙනවා. හරි දේ කෙරුවොත් හරියයි. වැරදුනොත් වැරදි. අන්නේ ආදීනවානි සංසසලකලා මෙන්න මෙහෙමයි ගෙනියන්න ඕන කියලා උපේක්ෂාව පාවිච්චි කරන කෙනා එන්නේ එන්නේ එන්නේ සුවාදීන වෙනවා. එයා දැනගන්නවා මයිලක දැනට සෑහෙන ධර්ම කරුණු ටිකක් තියෙනවා. සෑහෙන අත්දැකීම් ටිකක් තියෙනවා. හදිසියේ කරදරයක් වුණේ නැත්නම් මම මේකත් එක්ක දිගට පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යනවා කියලා. Tamante විශ්වාසයේ වැඩෙන ගතිය තමයි මේ භාවනාවේදී අපිට හම්බ වෙන ditta ධම්ම සුඛය. අන්න තේරෙන පටන් ගන්නවා ඔය තාම අංග සම්පූර්ණ නැහැ. නමුත් සාමාන්‍ය වැඩ කරනොත් මට මගේ විදිහට කරගන්න පුළුවන් කියලා ඒක ඇත්තටම මෙහෙම කිව්වොත් වැරදි නෑ යම් කිසි කෙනෙකුට ලාවට තේරෙනවා නම් මම දැන් යන්තම් කොහොම හරි සමාධිය නැති වුණාට හිත නරක කරගන්න දෝ කියලා පස්සේ හරි සමාධිය ඇති කරන හැටි දාන්න. මම සමහරලාට ඕනට විදිහට තංගල්ලා හිත වික්ෂිප්ත වෙනවා. නමුත් මම දන්නවා ඒක සදාකාලික නෙවෙයි ටික වෙලාවකින් ආයෙ වික්ෂිප්තකෝ නැති වෙනවා. ඉතින් එහෙම තියෙදි මම නියත කාලසටහනක් ඇතුළේ වැඩ කරගෙන යනකොට අපි දකින්න නම් අලුතෙන්ම ආපු කෙනෙක්. මේ මොනවත්ක්වත් දන්නේ නැතුව එයා දාඩමනවා දඟලනවා මහන්සි වෙනවා එයා හිතාගෙන ඉන්නවා සමාධිය දිගටම තියෙන්න ඕනේ වීර්ය දිගටම තියෙන්න ඕනේ කියලා අන්න එහෙම වෙනකොට යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් <clears throat> තමන්ගේ සමාධියත් පාවා දීලා හරි අර දඟලන මනුස්සයාට ඩිංගිත්තක් අත දෙන්න පුදුමාකාර තමන්ගේ දැනුමේ පන්නරයක් එනවා ඒකෙන් තමයි Taman දැනගන්නේ දැන් මම නම් දනිපනි ගහලා යන්තම් ගොඩටම ආවේ නැහැ ආයෙ උස්ස ගන්න පුළුවන් වුණා. එතකොට පේනවා වටේ පිටේ සෑහෙන පිරිසක් ඒ ටිකවත් දන්නේ නැතුව දඟලනවා. අපි දන්නවා මමත් උතන හිටියා. හැබැයි මම කොහොම හරි කරලා වැටෙන්නේ නැතුව අත දෙන්න අත අරින්න නැතුව පාවා දෙන්න නැතුව ආපු නිසා මම දන්නවා දැන් ඕකට ඔච්චර දඟලන දෙයක් ඇත්තනට ලේසි ක්‍රම ටිකක් තියෙනවා කියලා ඒ නිසා අර පුද්ගලයාට දඟලන අලුතෙන් එන කෙනාට තමන් දන්න ටික මාන්නකාරකමක් ඇති කරගන්න නැතුව එයා පහත් කරලා සලකන්නේ නැතුව ඇයි මොකද්ද ප්‍රශ්නේ පුළුවන් ද මට උදව් කරන්න කියලා නැත්තම් එයා කිව්වොත් අනේ මට උදව්වක් ඕන කියලා උදව් කරන්න යෑමේදී පුදුමාකාර ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා ඒක අපිට මේ භෞතික විද්‍යාව ගෙන්නුවේ අපිට පුංචි කාලේ දත් වෙනවනේ. ඊට පස්සේ කිරිදත් ගිහිල්ලා හයිය දත් වෙනවනේ. ඉතින් ඒ දත් වෙනකොට ඉසල ඉසල දත් වෙනකොට පුංචි කාලේ උණ හැදෙලා පොඩි උන්. ඉතින් උන් දෙරා මැද කෑ ගහනවා. ඉතින් අම්මා හිතන්නේ කිරි නරක් වෙලා බඩ නරක් වෙලා නෑ මේ දත් වෙන්න දඟලන්නේ. ඉතින් අම්මා දන්නේ හැබැයි අත්තම්මා දන්නවා. අම්මා කියනවා කරබන හිටපන් ඔය කිරියෙන්ද කිරි දත් වෙන්න දඟලන්නේ කියලා. ඊට පස්සේ ඉතින් පොඩි එකාට දන්නේ නෑ මේ මොකක්වත්. පොඩි කාය දන්නේ මේ උණ එනවා, දත් එනවා, ඌට මොන දත් එනවද තාම අය අතර දන්නෙත් නැහැ. කවදා හරි ඒ නිසි වයසට කතාද බැන්දොත් අවුරුදු 16 තමයි සාමාන්‍ය සාසනික කියන්නේ නිසි වයස කියලා. 16 කසාද බැන්දොත් 19 විතරනොට පළවෙනි බබා 17 වෙනකොට පළවෙනි බබා හම්බ වෙනවා. තාත්තගේ 19 වෙනි අවුරුද්ද වෙනකොට ඥාන දත එනවා. ඒතකොට පොඩි එකාගේ පළවෙනි දත එනවා. එතකොට පොඩි එක අඬන හැටි ඥානදත එනකොට රිදෙන රිදිල්ලෙන් තේරෙනවා මේ කඬන්නේ මේකට කියලා. උන් ඕමයි චක්‍ර දැන්න කතාවත වන්නකොට 38ක් විතර වෙනවා. ඊශ්වර තමයි 16 දී බැඳියේ. තාත්තගේ ඥානදත එනකොට බබාගේ පළවෙනි කිරිදත එන්න තියෙනවා. එතකොට පොඩි එකා නටනකොට පොඩි එකා කෑ ගහන්නේ ඇයි කියලා තේරෙනවා මොකද තමන්ගේ ඥානදත එනකොට රිදෙනවා දැන්. ඒ ඒක ඒ දෙක අතර සම්බන්ධතාවය බලන්න තමන්ගේ දරුවගේ දත් වෙන එක තමන්ට තේරෙන්නේ තමන්ගේ දතක් මෝරණ්ඩයි ඒ මෝරණ දාන්ත්‍රිකය දාන තතර කියන්නේ ඥාන දත කියන. ඒ වගේ මේ භාවනා ජීවිතයට පෙළඹෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස වලට ආතපాతයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ දැකලා වල බෑ බෑ ඌව කරන්න කිව්වොත් මගේ විවේකීට බාධා වෙනවා. ඌව කෙරුවොත් එහෙම මේ මම මේ මේ මාන්නකාරකමට යන්න හදනවා කියලා ඒ Tamanට ළඟ තියෙන පුංචි අත්දැකීම හෝ අර කෙනාට නොමසුරුව දෙන්නට ගියොත් Tamanට විශේෂ පන්නරයක් ලැබෙනවා. ඒ නිසා එතන උපේක්ෂාව උපේක්ෂා වුණොත් අඥාන උපේක්ෂාවක්. අපිට අයිතියක් නැහැ අපි මේ අනුගෙන් ඉගෙනගත්ත සද්ධර්මය මට අයිතියට පවරා ගන්න. කියා බණ්ඩ අයිතියකුත් නැහැ. නමුත් කවුරු හරි ලකෙවොත් පේනවා ඔබතුමා මෙහෙම වැඩක් කරගෙන යනවා. කොහොම කොහම හරි වෙලාවට භාවනා කරනවා නේ මට බෑනේ. මට දවසක් භාවනා කරොත් දවස් හතක් අම්මැලි වෙනවානේ. මම මොකද කරන්න ඕන? ඒ මනසට බැනලා වැඩකුත් නැහැ. Taman ශීපත් කරනකොට මම පටන් ගන්න කාලේ මම මෙහෙමත් කෙරුවේ නැහැ. ඒ නිසා මෙයාට කියලා දෙනවා මෙහෙම තමයි පටන් ගන්න හැටි. එකයි මට කියන්න තියෙන්නේ. ඕක පරාදයක් කියලා බාර ගන්නපත් දිගට කරන්න. එන්න නැත්තම් මයිත් එක අපි දින එකට භාවනා කරමු. එහෙම නැත්නම් මම දන්න දැනක් තියෙන ඔයත් ඒත් යන්න. කියලා මෙන්න මේ කරන විදිහට තමන්ට තේරෙනවා තමන්ම විඳපු දේ දැන් තව කෙනෙකුට කියලා දෙන්න ගියාම ඒක පන්නරයක් සහිතව, තෙදක් සහිතව ගැල්වෙන ඉසෙලා යන්නේ. ඉතින් මේ නිසා ඒ හදා බෙදා ගැනීම තුළ මේ උපේක්ෂාවේ පුදුමාකාර වර්ධනයක් තියෙනවා. මේකට කියන්නේ බාහිර සාසනය කියලා. Tamange ඇතුළත වෙන එකට අභ්‍යන්තර සාසනය, බාහිර සාසනයක් තියෙනවා. බාහිර සාසනය කියන්නේ ඒකට සැදී පැහැදී කටයුතු කරන කෙනාට ශක්ති ප්‍රමාණයෙන් අත දීගෙන යනකොට අර උපේක්ෂාව අත්පැත්තකටලා කරාරින එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. යෙදෙනවා. හැබැයි යෙදෙන්නේ ඉල්ලගෙන කන්නේ. කවුරු ඇහුවත් උදව් කරනවා. ආ මේ විදිහට භාවනාදී වෙත පැමිණෙන හැම දුකක්ම හැම අසාධාරණයක්ම හැම අකටයුත්තක්ම දුක්ඛ සත්‍ය Tamanne කියලා දෙන්න දෙන අතිරේක පාඩමක්. අතිරේක අභ්‍යාසයක් කියලා බාරගත්ත දවසේ අපි ඔය මේ හිටපු මීත්‍රිකල ඔය දැන් අපි දැන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉස්සලා හිටිය අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ලියලා තිනවා ලොකු ස්වාමීන් ළඟට ගිහිල්ලා කියපු වචනයක් අනේ ස්වාමීන් වහන්සේ මට පේන්නේ මේ මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න කියලා. මෛත්‍රී භාවනාව හොඳට පෙළ ගැහිගෙන එනකොට කියලා තියෙනවා මේ මුළු ලෝකෙම සිදුවෙන කෙනෙහිලි මේ මුළු ලෝකෙම හම්බෙන සැලකිලි සියල්ලම මට හම්බෙලා තියෙන මේ මෛත්‍රිය තහවුරු කරගන්නයි. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ නොදකින් නොපතන් කියන දෙයක් නෙවෙයි. ඒක විශාල විශ්වවිද්‍යාලයක්. ඒකේ ඒ ආචාර්යවරු ඒ වෙලාවට පාඩම දෙනවා. අපි කිව්වොත් නම් ওই පාඩම බෑ, ওই උරුරව බෑ, ওই පන්ති කාමරේ බෑ කියලා ආයේ සංසාරයක් ඉන්න වෙන ওই පාඩම ගන්න. නිසා හම්බ වෙච්ච වෙලාවදී ඒ පාඩමෙන් තමයි ලබා ගන්න තියෙන කටයුත්ත කරන කෙනාට කියනවා අපි සාමාන්‍ය ජීවිත ගැන ස්ථානෝචිත ප්‍රඥාව. තන්මැසි නුවණ. ඒ තැනට අවශ්‍ය ඥානෙ. අපි ළඟ තියෙන බුබ්බඩකම, කම්මැලිකම, අඥාන උපේක්ෂාව නෑ නෑ. එහෙම දේවල් මයි ළඟට එන්න ඕනේ භාවනා කරනකොට මට සියල්ලම සමනලයට අතුනමුණා වගේ තියෙන්න ඕනේ කියලා හිතන්නේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 72 කරක් ක්‍රියා කරලා අවසාන භවයේදී ඒ දුෂ්කර කරපු ක්‍රියා කරපෙකේ 16න් එකක්වත් විඳලා අපි දඬන්නේ. 16න් එකක්වත් විඳලා මේ නටන්නේ. ඒ නිසා අපිට තියෙනවා දෛත්‍ය වාස්කමක් මේ වෙත පැමිණිච්ච දේ දරා කියාගෙන යනවා වෙනුවට ඇයි මට වෙන වෙන්නේ කියලා හිතන්නේ. ඒ හිතන එක ස්වභාවය හිතන කෙලෙස්. ඒක බුදුහාම අපිට දෙනවා ඒකට ආදර්ශයක්. මානි මේ වගේ වෙලාවට මේ උපේක්ෂා නිමිත්තම මනසිකරණය කරන්න ගියොත් යාගේ සමාධිය කවදාත් කෙලස් කපන්න යන්නේ නැහැ. කෙලෙස් කපන්න යනකොට ඇඟට දැනෙනවා කැපෙන හැටි. මේ මේ කෙලෙසි ආව මට රාගය ආව වෙනතනම් මම මේකට රාගෙන් තෙත් වෙලා මොනවාරි කරනවා දැන් තෙත් වෙලා නැහැ නමුත් රාගය ඇවිල්ලා තියෙනවා. ඒකට වෙන බේත් නැහැ. ඒකට මූණ දෙන්න ඕන. ද්වේෂය ඇවිල්ලා තිනවා කඤ්ඤම් මරඤ්ඤම් කියන මට්ටමට. හැබැයි කාලා මරලා නැහැ. හැබැයි දත ඇතුලේ කාගෙන ඉන්නේ. ඒකට දන්නවා මේ මේක දන්නේ නැතුව හිටියනම් මේ වෙලාවේ මම යකෙක් වගේ විශේෂෙක් වගේ මේවට ගිහිල්ලා කාය දුස්චරිත වචී දුස්චරිත කරගන්නවා දැන් ඇතුලේ පැහැෙනවා. හැබැයි දැන් කාය දුස්චරිත මට්ටමට යන්නේ වචී දුස්චරිත මට්ටමට වීතික්‍රමණය වෙන්නේ හැබැයි ඇතුලේ ගොජ දානවා. ඒකෝට දන්නවා මේ දැන් මම මූණ දීලා ඉන්නේ. උපන්න සන්තං වා අජත්තං ව්‍යාපාදං සම්චිමේ අජත්තං ව්‍යාපාදෝති පජානාති මගේ ඇතුලේ හොඳටම ද්වේෂයක් ඇවිල්ලා හැබැයි තම ක්‍රියාවත් වෙලා නැහැ ඒක බව වන්දන්න ඒක නොආයුත්තක් නෙමෙයි පැවුනාට පස්සේ වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව නැතර කරගන්න. අනිත් දවසේ ඒක පරිඋත්ථාන මට්ටමට එන්න දෙන්නේ නැතුව නැතර කරගන්නවා. එහෙමම කරගෙන කරගෙන කරගෙන මේක පාත්කරනද අතක් පිට අතක් තියාගෙන ඉඳලා කරන්න බෑ. ඉනේන කෙලේශය අඳුරගෙන ඒකට ඥානාන්විතය අවස්ථා තන්වැසිනුවණින් ඒ අවස්ථානුකූලව කටයුතු කරන්න ඉගෙන ගත්තට පස්සේ ඇත්තටම සරුවචනාංශයේ ප්‍රකාශන වල තියෙනවා සෝවාන් වුණාට පස්සේ ඒ පුද්ගලයා දන්නවා ඒ දුක දිකටම එනවා යාට. නමුත් ඊට පස්සේ දන්නවා අත් බේත් දන්නවා. ඒ නිසා කියලා තියෙනවා මං කෙරෙහි තමන්ගේ අම්මා අප්පා එපයි කියලා වස්තු භෝගේ එපයි කියලා ජාතිය වංශය අතහැරලා යම් කිසි කෙනෙක් ඇවිල්ලා පැවිදුණා නම් ඒක මට විශාල වගකීමක්. ඒ නිසා මං එයාට වග වෙන්න ඕනේ. එයා සෝවන් වෙනකම්. සෝවන් වුණාට පස්සේ මං ගණන් ගන්නෑ. මොකද එයා දන්නවා දැන් ඊට පස්සේ තතපය කඩා ගන්න මේ මරණ වට්ටමේ තුවාල කරගන්නේ කොට එන හැටි දන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝවන් බවටපත් වෙනකම් සරුවචනාංශේ නිකන් හරියට හිතනවා එයා තාම අතදරුවෙක්. එයාට අත එයාට අත දෙන්න ඕන. මේ සෝවන් වුණාට පස්සේ කියනවා ඔබම වතුරට බෑපන්, ළඹි ගහපන්, පීනන්න පුරුදුයන් කියලා. එහෙම කරන්න ශක්තියක් තියෙන්නේ බුදුරජාණන්සේත් ඒ පාරෙමයි ගියේ. බුදුරජාණන්සේ දන්නවා මේ ප්‍රායෝගික අත්දැකීම තමයි ඇත්තටම එයාට පිහිටක් වෙන්නේ. දැන් අද අම්මලා තාත්තලා දරුවෙකුට කවදාකවත් ගහක නගින්න දෙන්නේ නැහැ. වතුරක් දකින්නකොට කොල්ල ඇදගෙන පාරෙන් එහාට යනවා. ඉතින් මූ වතුරට වැටිච්ච දාදේ අහබක් ගන්නවා විතරයි තේරෙන්නේ මැරලා යනවා. මේ ළඟදී තිබුණා මොකද්ද එකක් බලන YouTube එකක්. ඒකේ පෙන්ලා තිබුණා මේ දරුවන්ට ටිකක් මේ හිතුවක්කාරකම් කරන්න දෙන්නේ කියලා උන්ට උන්ගේ ජීවිතේ තේරුම් ගන්න. හැම ප්ලාස්ටික් බෑග් එකකම දාලා තියෙනවා මේක දරුවන්ට පෙන්වන්න එපා දාගත්තොත් දරුවෝ ඔළුවේ දාගෙන මැරෙයි කියලා. ඒ නිසා ප්ලාස්ටික් කියන්නේ අමු විසක් දරුවෙකුට. ඉතින් කවදා හරි ඕකම වලක්කගෙන හිටපු දවසේ දාගත්තු දවසේ මැරෙනවනේ ඒත් මැරෙනවා. ඒ නිසා උ දාලා මේ ඔළුවට දාලා රබර් බෑන්ඩ් එකක් දාලා ටිකක් වද දෙන්න අරින්න ඕනේ. ඒ ඕම් බලපන් කෙරුවා. ඊට පස්සේ උදාන්නේ නැහැ. වලක්කගෙන හිටියොත් උදානවා. ඒක දෙන ගින්නක් හදරෙන්න කියලා දෙන්න. කාර් එකක් එලවන්න පුරුදු කරන පිටින් එක දාන්න. ඒ වැඩි ටික කිට නැත්නම් කොහෙද කොල්ලට මේ මනුස්සකමක් ඉතුරු වෙන්නේ. දැන් කොල්ලෝ නැහැ. දැන් ගැරන්ඩියෝ. මොනම ශිල්පයක්වත් දෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා හිතා ඉන්නවා මේ දරුවෝ වැරද්දෙන් බේරලා හැදුවොත් හොඳ ශිෂ්ට සම්පන්න දරුවෝ හැදේ කියලා. උන් එකයි කරන්නේ අම්මාට අප්පට වෛර කරනවා. අපේ තරුණ කාලේ, අපේ සෙල්ලම් කාලේ අපිට දෙන්නේ නැහැ. මට පුදුම සතුටක් තියෙනවා. අපේ හැදිච්ච ගෙදර මාත් එක්ක 13 දෙනෙක් හිටියා. උදේට ගණන් කරලා එළියට දානවා හැන්දෑවට ගණන් කරලා ඇතුළට ගන්නවා එච්චරයි අම්මට කරන්න පුළුවන් අම්මට කරගන්න වෙලාවක් නැහැ මේ යනකොට කන් දෙකම තිබුණා එනකොට තිබුණාද ගණන් කරන්න වෙලාවක් නැහැ අප්පච්චි කියලා තිබුණා තොපි දහපතුරාව ගිහිල්ලා මොනවා කරගෙන ආවත් ඔළුවට උඩින් තුවාලයක් කරගෙන ආවොත් බුබ්බුරු වෙනකන් ගහනවා තොපිට කියලා එච්චරයි ඉංග්‍රීසියට කරන්න දෙන්න අපි දෙන්න දෙන්න ගැට ගාලා ඉස්කෝලේ යනවා හැන්දෑවට පස්සේ කන්න දුන්නා ඊට පස්සේ ගඟට ගිය එක ගඟේ කැලේට ගිය එක කැලේ ගණන් කරලා ඇතුළට දාන එක විතරයි. දැන් ඉන්නේ අම්මට අම්මා කෙනෙකුට එක දරුවෙක් නැත්තම් දෙකයි. උන්ට මැස්සෙක් වහපුවම අම්මට උන. ඉතින් ඒකල හිතනවා අපි දරුවෝ හදනවා කියලා. ඒ ක්‍රමේ හරියන්නේ ඒ ක්‍රමේ හරියන්නේ දරුවට අදාළ අත්දැකීම් ටිකේ දරුවට දුන්නේ නැත්නම් ਉਹ කවදා දුක අවබෝධ කරන්නේ? කොහොමද අම්මලා තාත්තලා කොච්චර දුක් විඳිනවද කියලා දැනගන්නේ? ඒ නිසා මේ දරුවන් හදන උපමාවක් මම ගත්තහම ඒකෙන්මයි මම කියන්නේ භාවනා ලෝකේ නැත්නම් පැවිදි ලෝකේ ශිෂ්‍යෙක් හදනකොට නැත්නම් භාවනා හිත හදනකොට අනවශ්‍ය උරතල් දෙන්න යන්න එපා. අනවශ්‍ය මේ සැප සම්පත් දීමෙන් හොදක් වෙයි කියලා හිතන්න එපා. ඒ දරුවා වෛර කරනවා. ඇයි අපේ ශ්‍රී ලංකාවේ ඇයි අම්මලා දෙන්නේ නැත්තේ අපට අපේ තාත්තලා දෙන්නේ නැත්තේ පහේ ශිෂ්‍යත්වයට අද දරුවෙකුට කරන වද ටික දිහා බලනකොට ඒකගෙන් පුරවැසියෙක් නම් හැදෙයි කියලා හිතන්න බෑ. ওই වයසේදී හොඳටම පැය ගණන් සෙල්ලම් කරන වයසනේ. කොඳුයට පෙළ හයි වෙන වයසනේ. ඒක කාමරට දාලා ලොක් කරලා කියනවා හෙට උදේ වෙනකම් පාඩම් කරපන් කියලා. මේ වගේ අඥාන වැඩ කරලා જાතියක් ගොඩනගන්න බෑ. මේ වගේ අඥාන මෝඩකම් කරලා අපේ ඇඟේ පැති මස්පිටු ටික වැවෙන්නේ නැහැ. ඒ ටික වැවෙන ටික නතර කරලා අපි හිතනවා නම් මේ මස්පිටු හොල්ලන්නේ නැතුව පින්න පුහුල් ගෙඩි වගේ හදලා පාරට දැම්මට සත්ත පහක වැඩක් නැහැ. සත්ත පහක වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරන මිනිස්සයා බාලදක්ෂෙක් වෙන්න ඕන. භාවනක භාවන භාවනා කරන කෙනා බාලදක්ෂිකාවක් වෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ ඉඳපු ගමන් කැලේට ගිහිල්ලා මොනවත් නැතුව කූඩාරමක් ගහලා ගිනි ගොඩක් පත්තු කරගෙන උදේ වෙනකන් ඉන්නේ කොහොමද කියන්නේ. එයා දාලා යන්නේ ඊට වැඩිය සැපසහිත ගියක්. එහෙම නැත්තම් උන්ට බාල යක්ෂයෝ කියලා කියන්නේ. බාල දක්ෂයෝ නෝනන බාල යක්ෂයෝ. ওই පහුගිය තිබුණු ලංකාවේ තියෙන විප්ලව තුනක් තිබ්බා. JVP ওই දෙමළේකේ එකම බාරදක්ෂයෙක්වත් එකම දහම් පාසල් ගිය ළමයෙක්වත් උඩට සම්බන්ධ වෙලා නැහැ. මොකද උණ්ඩ කියලා දීලා තියෙන සෙල්ලම් කරන්න හැටි ආලි සත්තුත් එක්ක දඟලන හැටි වැඩ කරන ඉතින් උණ්ඩ විප්ලව කරන්න ඕනේ නැහැ. උන් දන්නවා විප්ලව කෙරුවට මොකක්වත් හම්බ වෙන්නේ හම්බ කෙරුවොත් කන්න පුළුවන් කියලා. ඒ මොකක්වත් නැති මිනිස්සු තමයි ඕවට යන්නේ. එනිසා දීපෝකිය දරුව හදනකොට වගේ තමන්ගේ හිත හදනකොට මේ හිතට අමතර වාසි ලැබෙයි කියලා හිතුවොත් හිත බුබ්බඩ වෙනවයි කියලා හිතා ගන්න. හිත අඥාන උපේක්ෂාට වැටෙනවා. වේත පැමිණෙන දුක ඉවසගෙන ඉන්න එකට අපේ සිංහලයාගේ කටේ අත දාන්න වටිනවා. පැමිණි දුක් පැණි රහයි කියලා කතාවක් තියෙනවා. පැමිණි දුක් පැණි රහයි කියලා හැම ශිල්පෙම හැම වේදයකින්ම හැම ඥානකින්ම අපි දුක් නොපැමිණිය යුතුයි කියලා. ලෞකික ඥාන කියලා කියන්නේ දුක් නොපැමිණීම පිණිස කරන දේවල්. ඒකෙන් වෙන්නේ බුබ්බඩ වෙනවා. ඒකෙන් වෙන්නේ නිකන් ගැරණිහවක් ගැරණිය හැදෙන එක මිසක්ක හැදෙන්නේ නැහැ. ඒ නිසා වෙත පැමිණ හැම දුකකින්ම වෙත පැමිණෙන අපහසුවකින්ම වෙත පැමිණෙන අපකීර්තියකින්ම මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මොකද්ද තිත්ත පාඩමක් අපිට ඉගැන්වෙනවා. ඒකට එයාට මුණ දෙන්න දෙන්න. අවශ්‍ය උදව්වක් කරන්න. උන්ට නෑඹ පැත්තකට ගියා මම ඔබ වෙනින් කරලා දෙන්නම් කිව්වොත් වෙන්නේ මොකද්ද? ඒ මනසට දුක අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා භාවනා පරියන්කයට ගියාට පස්සේ සක්මනකට ගියාට පස්සේ Tamanට මොකක් හරි අපහසුතාවයක් පැතුණා නම් නිවන කිට්ටු කරලා තියෙනවා කියලා මතක තියාගන්න. ඒකට කියන්නේ භාවනාදී පැමිණෙන දුක සිටි දෙව්දුව ගෙට වැඩියා. එහෙම නැත්නම් ওই දුක යහපැත්තේ විශාල ඥානයක් පොරොත්තු වෙනවා. දුක හරහා යන්නේ නැතුව ඥානෙ ලැබෙන්නේ. නිසා දුක මගාරින මිනිස්යාට ඥානෙ මගාරින. එnde end වෙන්නේ මොකද්ද අපි සාමාන්‍ය හුස්මක් හුස්මක් දෙකක් අතර තියෙන දෙක අල්ලා ගන්න දඟලන කියන පුංචි සටනකින් පටන් අරගෙන හුස්ම යන අතරමඟදී හිතවිල්ලක් මැදිහත් වෙනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ වේදනාවක් ඇවිල්ලා මැදිහත් වෙනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සද්දයක් එනවා ඒත් අල්ලා ගන්න පුරුදු වෙනවා. ඒතිෙද්දි භාවනාව ආනපාන කරගෙන යනකොට ඔන්න සමාල්ලාට ආනපානෙත් නැති වෙනවා, හද්දක් නැති වෙනවා, වේදනාවක් නැති වෙනවා, මල උලව්වයි දැන් ඔන්න මොකද කරන්නේ? ආ ඊට පස්සේ ඒකත් පුරුදු වෙනවා. ඒත් සතියින් ඊට පස්සේ බෙල්ල හිර කරනවා වගේ තේරෙනවා. ඇඟ රත් කරනවා වගේ තේරෙනවා. කම්පන චංචල කරනවා, කලන්ත කරනවා, වක්කාර කරනවා, සුරිසුලන් එවනවා, සුනාමි එවනවා, ගිනි කඳු එවනවා. මේ ඔක්කොම එනකොට යෝගාවචරය හිතා ගන්න තියෙනවා මේ මොනවා වුණත් වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. හැබැයි මැරෙනවා කියලා හිතුවොත් මැරෙනවා. එච්චරයි. ඒක ඒ බුබ්බඩයට හිතුනොත් මනේ අම්මේ දැන් මේ සුනාමියක් ආවේ මැරෙයිද කියලා බැලුවොත් ඌ ඇත්තට මැරෙන තෝරද මැරෙනවා. ඒක මොකක්වත් වෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා කවදා හරි කවදා හරි මරණ වේදනාව ඇස්පනා අපිට විඳ දවසට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ. ඒක මට කිව්වේ 1999 79 ඔය පාතිමා රිට්‍රීට් එකේ ඉඳද්දී මුනීන්ද්‍රජීතුමා. එතුමා කිව්වා ජීවිතය පිළිබඳව අපේක්ෂා අතහැරලා මරණ වේදනාව මේ දැන් මැරෙයි. දැන් මම ඉවරයි කියලා තියෙද්දි හිත සලා ගන්න නැති මනුස්සයට ඊගාවට හම්බෙන ඥානය තමයි සෝවාන්. මේක සිංහලෙන් ප්‍රාශය දනවන කියවන්නේ කොහොමද? අමෘතය ලැබෙන්නේ මූර්තය හරහා. එනිසා කවුරු හිතනවා නම් මේ අමෘතයට යන්න තියෙන්නේ මූර්තේ පිටුදැකීමෙන් කියලා අමෘතය කියලා කියන්නේ නිවනට මූර්තය කියලා කියන්නේ මරණයට. මරණය හරහා තමයි අමෘතයට යන්නේ. ඒ නිසා සෝවාන් වෙච්ච එකන දවස් හත් වාරයක් මරනවා දකින්න ඕනේ සත්තුක්කත්තු පරප. එතකොට එයා දන්නවා මරනවට මොකුත් වෙන්නේ නැහැ. මහා ලොකුට අපි මොනවත් කරන හිටද සංසාර වශයෙන් මොකුත් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ නිවක දකින්න එකන කෝලං කෝල වෙනවා. ඒ වෙලාවේදීම මරණය අපි එක සැරයක් කී ගමන් එයාට නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මරණ දුක කෙලවර කරගෙන ඇත්තා වූ මේ සියලු දුක් එnde එnde එnde බරපතල දුක් වලට මුහුණ දෙනවා නම් එයාට කියන්න බෑ ඒක සමා උපේක්ෂා නිමිත්තක් කියලා. එයා දන්නවා පැමිණෙන හැම දුකකටම හරහා යෑමෙන් තමයි මම පන්නරේ ලබන්නේ. හරහා යෑමෙන් තමයි මම ක්‍රමතා විදි හොයාගන්නේ. හරහා යෑමෙන් තමයි මම දැනගන්නේ මේ දුක මල්ලෙන් ගහලා යන්න එන්නේ. සතිය ඉස්සරහින් තියාගත්තාම සරුවචනාංශයේ හිමවන්ත සූත්‍රය කියනවා මහණෙනි මේ අවදි කර ගන්නාලද සතිය තියෙනවා නම් උඹට ඕනේ නම් හිමවන්ත පර්වතේ පලන්න පුළුවන් ඔය තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අවිද්‍යාව දිනන්නේ මේ සතිය නෑ කියලා හිතෙන චිත්තක්ෂණය විතරයි. අවිද්‍යාව තියෙදි දන්නවනම් අවිද්‍යාව තියෙන බව දන්නකම සතියක් කියලා අවිද්‍යාව නිකම්ම නිකන් බොඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. ඡේ වෙලා යනවා. වැය වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. අපි කොයි වෙලාව හිටියොත් අනේ මට සතියේ නෑ අවිද්‍යාව තමයි තියෙන කියලා අවිද්‍යාව හොලොක් පොලොක් පොලොක් පොලොක් පොප්ප ගාලා hina වෙන්න පටන් ගන්නවා අනේ මේම මෝඩෙක් මිනිස්සෙක් වෙලත් මේ මිනිස්සේ අවිද්‍යාව ධර්ණ යනවා සතිය පාවා දෙනවා එයිසා කෙලෙස් මතුවෙන්න මතුවෙන්න Taman ඒකට ඉදිරිපත් වෙන්න පටන් ගන්නකොට තේරෙනවා අතප්පිට කතක් බැඳගෙන අහවල් ගුරුවරයා පස්සේ ගිහිල්ලා ආවල් භාවනා මධ්‍යස්ථානේ අහවල් බරමුණ මෙනේ කෙරුවොත් බෙන්ස් කාරකෙන් යනවා වගේ නිවනට යන්න පුළුවන් වෙයි කියලා එහෙම නැති රාහුල කුමාරයාව ගිනිලා තියෙන අවුරුදු 14 15ක් බුදුහාමසෝ උගන්වන්න ඕනකම නැහැ නේ දෙන්න තිබුණානේ. දෑවැද්දට. ඒ නිසා වෙත පැමිණෙන දුක විශේෂ ඒ ශිල්ප ඉගෙන ගන්න නම් මේ දුක පැමිණෙන්නේ මට පාඩමක් උගන්වන්නයි. මෙයා තමයි මගේ ගුරුවරයා. මේකට මුණ දෙන්නේ නැත්නම් මම ඉස්සරහට සංසාරයක් ආයෝකෙනකන් ඉන්න ඕනේ. මේකට මුණ දීපු ගමන් මේට වැඩිය බරපතල දුකක් ඊගාව දවසේ දෙනවා. ආ එතකොට භාවනා දියුනේ. එන්නේ එන්නේ ඊට වැඩි බරපතල ප්‍රශ්න එනවා. ආවට මොකද මම දන්නවා නැව පෙරලා ගන්නෑ. කලබල මූදේ නැවැරගෙන යන්න යනවා වගේ තීරුම් ගන්නකොට තියෙනවා ලෝකයා ඒ අතින් බලන කොච්චර බුබ්බඩද කියලා. ලෝකයා ඒ අතින් කොච්චර ප්‍රශ්න වලින් පැන යන සුළුද කියලා. ලෝකයා ඒ අතින් බලනකොට කොච්චරක් Tamange ඥාන ශක්තිය පාවිච්චි කරන්නේ නැද්ද ණයට ගත්ත ඥාන වලින් නේද වැඩ කරන්නේ කියලා. ඒකට පුත්‍රයන්ාච අපිත් එක්ක නැහැ. මම කියන්නේ උඹලා හැම කෙනෙකුටම බුදු වෙන්න හැකියාව තියෙනවා. දැන් පටන් අරගෙන තියෙනක හරි අනුන් ගැන යැපෙන ගතිය, සමීකරණ ගැන යැපෙන ගතිය, අර දැනුව ගැන මේ දැනුම ගතිය එන්න එන්න අඩු වෙන්න ඕන. අඩු වෙනවා නම් ඒ කියන්නේ තමන් එතන එතන උපයා ගන්න ලද අමුතු ඥානයක් ඒකට කියන්නේ නිප්පක ප්‍රඥාව කියලා, තන්වැසි නුවණ කියලා. ඒ තන්වැසි නුවණෙන් උපරිම ආඩ්‍ය වෙච්ච උපේක්ෂාට තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. සංස්කාරයන් පිළිබඳ නොසැලෙන ඥාණය නැත්නම් උපේක්ෂාව කියලා කියන සංස්කාර නොදැන පැත්තකට වෙන එක නෙමෙයි. එයා හොඳටම ඉස්සරහට පැමිණෙනවා. හැම සංස්කාරයක්ම මතුවෙන්න පුළුවන් නම් එයා ඒක විසීම නැති වෙනවා. මොකටද මම මොකට gadu ගන්නේ? මම මොකටද ඒකට දුක් ගන්නෙ? මම මොකටද ඒකට හිත් කරදර ගන්න කියලා සංස්කාර දිහා හොඳට බලන ඉන්නවා. මේ මතුවෙලා ඇවිල්ලා බිඳිලා නැහැ. ඒකට අතරමැදි gadu ගන්නේ නැහැ. ක්‍රමසහවිදි හොයන්නේ නැහැ. ඒ මට්ටමට එන්නේ ඉස්සලා තමයි අනිකුත් විවිධාකාර උපේක්ෂාවන් හරහා යන්නේ. ඉතින් ඒක නිසා ඒ වැඩපිළිවෙලට සමහර තැන්වලදී මේ කියන මේ උපේක්ෂාවේ සක්‍රීය උපේක්ෂාවේ අඥාන උපේක්ෂාව නෙවෙයි ඒකට බුදුරජාණන් වහන්සේ යම් කිසි තැන්වලදී අපන්නක ප්‍රතිපදාව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා අපන්නක කියලා කියන්නේ gadu ගැනින්නේ මොන ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ ඒ ප්‍රශ්නේ ආපේකේ මොකද්ද පණිවිඩය කියලා හොඳට බලනින්න බලනකොට ඒකෙම ප්‍රශ්න එක්ක විසඳෙනවා. එහෙම නැත්නම් සමාහලට තමන්ට පොඩි පොඩි දන්න උපක්‍රම ටිකක් කරන්න වෙනවා. පණ තියෙන බව පෙන්වන්න. ඒක එතකොටම ප්‍රශ්නේ තමන්ගේ ඇඟේ ගා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව යන්න දෙන්න ඉගෙන ගන්න ගතියක් ඒ ඒ අපන්නක ප්‍රතිපදාවට අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා. තමන් වෙත පැමිණ කිසිම දුකකට විරුද්ධ වෙන්න එපා. තමන්න කවුරු හරි බැන්නට ඒ බයින කෙනාට විරුද්ධ වෙන්න යන්න එපා. මොකද මේ මිනිස්සයා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් කරව පරණ කර්මයක් ගෙවෙනවා. ඒ මිනිස්සුත් එක්ක විරුද්ධ වෙන්න ගියාම අලුතෙන් කර්ම රැස් වෙනවා. නැත්නම් අපිට ලෙඩ එනවා. විරුද්ධ වෙන්න එපා. ලෙඩේට විරුද්ධ වෙන තාක්කල් බෙහෙත අහන්නේ නැහැ. කදාවත් නැහැ ඕනම ශිල්පක අහන්න මානසික වෛද්‍ය හොඳට මේක දන්න දෙයක්. ඉතින් බාරගත්තට පස්සේ සතුටින් ඇඟ ඇතුලේ ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය හැදෙනවා ප්‍රතිදේ හැදෙනවා. දොස්තරවරු සහ වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ යාට ඒ යහපත් මානසිකත්වයේ සහ ප්‍රතිදී හදන්න පුළුවන් පරිසරය හදලා දෙන එක විතරයි. ලෙඩ දන්නේ වෙන්නේ Taman තුලින්. ඇයි මවන්නකොට මේව රෝගී ආවේ කියලා ඉසත බෙත ගන්න ගන්න රෝගේ එන්න එන්න එන්න උද්දල් වෙනවා. ඒ වගේ Taman වෙත පැමිණෙන මේ හැම දෙයක් දිහාම පුංචි ප්‍රමාණේ, ශක්ති ප්‍රමාණේ, අවිරුද්ධ භාවයේ පුරුදු වෙනවා නම් හැම කෙනාටම Tamanට අදාළ දුක් භාගය ලැබෙයි. කවුරුත් කවුරුත් එකට අත දාන්න යන්නේකුත් නැහැ. පුළුවන් ප්‍රමාණයට එක එකන උදව් කරයි. එතකොට ඒ කෙනාට අර ගිනාපු කර්ම ගෙවෙන අතර අලුතෙන් කර්ම රැස් නොකරගෙන හැම ගෙවෙන කර්මයක් කරාම හැම ගෙවෙන කරදරයක් කරාම මොකද්දෝ ඥානයක් මොකද්දෝ හැකි සංඥාවක් මොකද්දෝ පන්නරයක් ලැබෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ එක පැත්තකින් බලනකොට බටහිර මිනිස්සෙක් লীලා තිනවා අන්නෙවැනි ඥාන ගොඩාක්ම මෝරලා අවුරුදු 80 90 වුණාට පස්සේ එවැනි කෙනෙක් මැරෙන එක තමයි මානවයර තියෙන ලොකුම පාඩුව කියලා. ඒ සියලු ඥානයන්ගෙන් ආඩ්‍ය වෙච්ච එකනාගේ තියෙන ඒ නිපක ප්‍රඥා ටික තව කෙනෙකුට දෙන්න බෑ. අනිත් එකනට වෙනම උපයන්න ඕන. ඒ නිසා සරුවචනාංශේ ළඟ තිබිච්ච සියලු ඥාන යම් විදිහකට තව කෙනෙකුට දෙන්න පුළුවන් වුණා නම් එයාට බොහොම ලේසියෙන් මුල් ටික විස ගන්න පුළුවන්. කාටවත් එහෙම බෑ. තමන්ම උපයන්න ඕනේ. උපේලා උපේලා උපේලා උපරිමයට ගියාට පස්සේ ඒ ඥානවල ශක්තිය නැත්නම් අපි කියන අත ඌරුව කියලා එහෙම නැත්නම් ಪರಿಚය කියලා ඒ ಪರಿಚයෙන් තමයි තියෙනවා කලබල වෙන්නේ ශිල්පේ දන්නේ නැති කෙනා. ශිල්පේ දන්න කෙනා ඒ නිසා උපේක්ෂාවක් ඇති කරගන්න හැබැයි ඒක අවදි උපේක්ෂාවක්. සජීවී උපේක්ෂාවක්. අප්‍රමාද උපේක්ෂාවක් අඥාන උපේක්ෂාවක් නෙවෙයි ඒක නිසා සමාධි නිමිත්ත වගේම පග්ඝහ නිමිත්ත වගේම මේ මොන හරි ආපුවාම ඒ දේ ආවනම් ඒකෙම නැති වෙලා යයි මම මේක පිළිබඳ අවදියෙන් දුවට බලන ඉන්න ඕනේ කියලා ඒක ਸਰුවචනාංශයේ උපමාවට පෙන්වන්නේ රත්තරන් වතුර දාන මිනිසයා ලිපට රත්තරන් කෑල්ල දාලා පිඹිනකොට මේ දැන් තැඹිලා ඇති කියලා රත්තරන් දැන් ආණ්ඩු මට්ටු වෙලා ඉන්නේ කියලා එයා වැඩි වෙලා බල බල ඉන්නේ නැහැ. රත්විච්ච ගමන්ම අරගෙන ඊටු ටික කරනවා. ශිල්පේ දන්නේ නැති එකන ඕනට වැඩි වෙලා එක්ක ඒකේ තියෙනවා. ඕනට දඹ රත්න රත්න පුච්ඡණ්ඩ යනවා. හරියටම බල්ල දන්නේ නැහැ. කොතනද කොට ගන්න ඕන කියලා මේ උදුනේ ඒ වතුරට දාපුවාම ඕනට සීතල වෙන්න දෙනවා. සීතල වෙන්න දෙන්නෙත් නැතුව ඕනට රත් වෙන්න දෙන්නෙත් නැතුව නිසි වේලාවට වැඩ ගන්න එක න අඩු අඟුරු ප්‍රදේශයකින් අඩු ඉන්ධන ප්‍රදේශයකින් වැඩේ කරනවා. ඒක තමයි භාවනා ඉදිරියට යන්න යන්න බොජ්ජංග භාවනාව දිහාට මාර්ගඵල නැත්නම් අපි කොත් ආර්ය මාර්ග අෂ්ටාංගික මාර්ගපැත්තට යනකොට වැඩි දඟලලා නෙවෙයි සටන දිනන්නේ ශිල්පේ මුල් මුල් හරිය තමයි දඟලිල්ල තියෙන්නේ ඒක නිසා මේ ඒකට ගැළපෙන විදිහට කටයුතු කරන යනකොට මතුවෙන ප්‍රශ්නට උත්තරේ ඒ ප්‍රශ්නේ තුලින් මතු කර ගන්නවා මිසක් සියලු ප්‍රශ්න වලට සාධාරණ ਸਰව මේ සියලු එකට සාධාරණ උත්තරයක් ලෝකේ නැහැ ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ ලෝක ජනගහනයත් එක්ක බලනකොට දැන් මේ භාවනා කරන පිරිස අතර තියෙන මේ අත්දැකීම් ටික නැත්නම් Taman ළඟ තියෙන ටික විතර වටා මොකක්වත්ම නැහැ. ඒකම පිහිට කරගෙන ඒකම තව තවත් වැඩි කරන විදිහට අපි සුත්තමේ සාකච්ඡාව අනුග්‍රහිත දෙනවා සාකච්ඡා අනුග්‍රහිත දෙනවා සීල අනුග්‍රහිත දෙනවා හැබැයි Taman ගැන විශ්වාසය පහළ වීම තමයි මේක බුදුහාමුදුරුවෝ ගුරු මුෂ්ටියක් තියාගන්න උද දීපු එකම එකම සාසනෙ මෙච්චරයි අනික හැම කෙනාම කිව්වා නෑ නෑ සාසුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න ඕනේ සාසුන් වහන්සේගේ උසුභාසින්තර ලබා ගන්න ඕනේ මේක නෑ ඒක නිසා මතක තියාගන්න දැනට අපි ළඟ තියෙන අත්දැකීම් ටික මගේ තරල නිරීක්ෂණ තියෙන ඕනකටත් වැඩි වැඩි මොකක්වත් අඩුවක් මේ තියෙන වැඩි ගතිය තියෙනවා ඒක නිසා තියෙන දේ හරියට පදම යොදලා හැම එන ප්‍රශ්නදීම ඒකට ගැළපෙන උත්තරේ හොයාගන්න සුළු අවදි භාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක අවුරුදු 2600ක් ගියයි කියලා සාසනය කිසිම පිළිණුවීමක් වෙලා නැහැ. අපි ඉන්දියාවේ ඉපදුනේ නැහැයි කියලා සාසනය කිසි පිළිණුවීමක් කරලා නැහැ. මේ ධර්මය කාලයට හෝ දේශයට නතු වෙන එකක් නෙවෙයි. මේ ධර්මයේ කාලය සහ දේශය ඉක්මවලා ගිය එකක්. ඒ නිසා මේ පිළිසෙට මේ ධර්ම දේශනාව අහලා ඒ තමන්ගේම අත්දැකීම් මත රඳා පැවතිලා ඉදිරියට යන ශක්තියක්, ධෛර්යයක්, බලයක් ලැබුණා නම් ඒකම ධර්ම දේශනාවේ ප්‍රයෝජනේ වශයෙන් මම සලකනවා ශිරු දිනාට එවැනි කරගෙන ආපු වැඩේ අනුමත කරමින් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කිත් ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා චිල් දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා